අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ නිසන්වන 140 වෙනි භාවනා වැඩමුළුවේ ගත කරන්නේ ඉතින් මම මේ වෙනකොට භාවනා වැඩමුළුවට ආපු විශේෂයෙන්ම අලුතෙන් ආපු අයට සත්කාර තුනක් නිසන්වන වෙනුවේ ලැබිලා ඇතයි කියලා විශ්වාස කරනවා ඒ මතයි ඉඳගෙන මේ කතා කරන්නේ පළවෙනි එක තමයි පිරිසට කමඨහන් පිළිබඳව කමඨහන් බණක් වාර්තාගත කරපු එකක් මේනකොට ඇහිලා තියෙනවා. දෙක මේ වැඩමුළුව සම්බන්ධව ආයතනයේදී අපේ කරන කාලසටහන විවස්ථාවල් එහෙම නැත්නම් හැවතුම් පැවතුම් මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. තුන්වෙනි එක සංඝවංශලා ඇර අනික් සීල දෙනාටම උපෝසත අටහංග සීලය සමාදන් කිරීම කරලා තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මේ තුන සම්බන්ධයෙන් කාටරි ප්‍රශ්නක් තියෙනවා නම් ගැටලු ස්ථානයක් තියෙනවා නම් කරගෙන යන භාවනා වැඩමුළුවට ඒකෙන් බාධාවක් කරදරයක් තියෙනවා අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ. එතකොට අපිට එකිනෙකා කතා කරන්න දෙයක් නැහැ. කෙලින්ම අධිකාරියට කතා කරලා මේ ශිල්පද රකින්නකොට මෙන්න මේ මේ නොදැනුවත්කම හෝ දුෂ්කරතාවය හෝ තියනවා දැන ගැනීම සඳහා. එහෙනම් මේ කමටහන් බණ සම්බන්ධේ යම් අපහැදිලි තැන් තියෙනවා ඒක මේ වෙලාව අපි සුද්ධ කරගන්න. ඒක මේ කාලසටහන මේ පවතින පද්ධතිය නීති රීති ආයතන සම්බන්ධව ප්‍රශ්න තියෙනවා මේ වෙලාවේ කතා කරනවා. ඒකෙන් අදහස් කරන්නේ එකිනෙකා කතා කිරීම වළක්වන එකයි. මේ අදාළ කෙනාට කතා කරලා ප්‍රශ්න විසඳනව ඇර අදාළ නැති අයට කතා කරන්න එපා. අදාළ කෙනා වශයෙන් තරංගකට කතා කරන්න කමකුත් නැහැ. එයාත් වැඩමුණු සංවිධායකාවක් වශයෙන් අපි පාර ගන්න නිසා නමුත් ඒ වුණත් මේ වගේ කතා කරුවොත් Tamanට විතරක් නෙවෙයි සම්බන්ධ වෙන කාගෙත් සැක දුරු වෙනවා. ඉතින් මේ අද කරන ධර්ම සාකච්ඡාවේ පළවෙනිම පරමාර්ථය විශේෂයෙන් පළවෙනි දවසේ වශයෙන් ඒකයි. ඊට අමතරව තව මේක ධර්ම සාකච්ඡාක ස්වරූපයෙන් පොදු කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධයෙන් ඒ වගේම මේ පුද්ගලික හමුවීමක් කමඨාන් සුද්ධ කිරීම ධර්ම සාකච්ඡාව කියන කාරණාත් මෙතන සිට තව එකක් ඕනනම් කියන්න පුළුවන් අද ඉඳලා අපි හැන්දෑවේ කරන ධර්ම දේශනාව සම්බන්ධ යම් විස්තර කිරීම අදාළතාවයන් తీරන සාකච්ඡා කරනවා. එතන මේ ධර්ම සාකච්ඡාවේ ධර්ම සාකච්ඡාවක නාමයෙන් කමඨාන් සුද්ධ කිරීමක නාමයෙන් නම් කරන්න පුළුවන්. ඉතින් කමඨහං සුද්ධ කිරීමේ කතාව ගත්තොත් ඒ කියන්නේ භාවනා කරනකොට තමන් අත්විඳින අත්දකින්න දේ සාකච්ඡා කරලා ධර්ම සාකච්ඡාව කමඨහං සුද්ධ කිරීමේ කතාව කියනකොට ඒ ටිකක් ගැඹුරක් තියෙනවා. ඒව පිළිබඳව මම හිතනවා අපේ වැඩමුළු නායිකාවන් එකතු වෙලා හදපු නීති ව්‍යවස්ථා මේ වෙනකොට කාටවත් දැනුම් දීලා ඇති කියලා. ඉතින් ඒ වුණත් පළවෙනි දෙවෙනි දවසේ උඟාක් වෙලාවට ඒවා පිළිබඳව සෑහළු දුර්ලකම් මතුවෙනවා. අපි ඒක ඉවසාගෙන කටයුතු කරනවා. දවස් 3ක් 4ක් යනකොට බලාපොරොත්තු වෙනවා භාවනා කරනකොට Tamanට ලැබෙන අද්දකීම් කමඨාන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් කොහොමද කමඨාන් වාර්තාවක් ලියන්නේ කියලා. ඒ අතින් අපි ලංකාවේ බොහොම ඉදිරි තැනක ඉන්නවා. මේක නිසා සමහරව හරි අපහසුවටපත් වෙනවා. ඒක තේරුම් ගත්තේ නැති ඇත්තෝ මේ මේ ස්ථානේ Tamanට ඕන සේවය උනේ නැහැ කියලා කියවෙනවා. ඉතින් අපි දන්න ටික තමයි අපි ඔය කියලා දෙන්නේ. දන්න ටික එන්න මෙන්න මේ පද්ධතිය තුලට එන්න ඕනේ. ඒ පද්ධතියට ආවොත් අපිට පුළුවන් වගකීමෙන් කටයුතු කරන්න. ඉන් එපිට තියෙන දේවල් අපි සාකච්ඡාවට ගන්නෙ නැහැ. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීමට යනකොට මේ දෙවිදියකට සම්බන්ධ වෙන්න පුළුවන් කෙනෙකුට මේ පෙට්ටියට ලියලා දාන්න පුළුවන් තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට වැඩමුළු සංවිධානයේ ඔක්කොම කියවනවා. කියවලා අදාළ ටික විතරයි අද මේ ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කරන්නේ. එහෙම නැත්නම් අපි පැයක පමණ කාලයක් ගන්නවානේ. ලිඛිත ප්‍රශ්න හමාරු වුණාට පස්සේ Tamanට කෙලින්ම සභාවට ප්‍රශ්න ගන්න පුළුවන්. ඒ සඳහා කවුරු හරි අපිට සංඥාවක් කෙරුවොත් අත උසලා අපි ළඟ තියෙනවා ඒ එහාට මෙහාට ගෙනියන්න පුළුවන් මයික් එකක්. ඒකට ප්‍රශ්න කෙරීම හරහා මාත්‍රිකා ඉදිරිපත් කිරීම හරහා එහෙම නැත්නම් ප්‍රකාශන කිරීම කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙවිදියකට පුළුවන් සම්බන්ධ වෙන අයට මේ වැඩියට සම්බන්ධ වෙන්න. ඉතින් මම ඉස්සල්ලාම දවසේ නිසායි මේ වාක්‍ය කීපයක් සඳහන් කරන්නේ විශේෂයෙන්ම අලුතින් ආපු අයට මේ කරන දේ මොකද්ද කියන එක පිළිබඳව වටහා ගැනීම සඳහා. ඉතින් අපි දවස් අධ්‍යයක් යනකොට මම හිතනවා එකම වහලයට අපි එකම පිරිසක් නැවත නැවත හම්බ වෙන නිසා අද මම මේ කරන කතාවේ යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා සම්පූර්ණ වෙයි. ඒ වගේම කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මම මේ අතගාපු නැති මාතෘකාවලින් පිට අදාළ දෙයක් තියෙනවා නම් ඒ ලිඛිතව දැනුම් දීමෙන් අපිට සම්බන්ධීකරණය කරන්න පුළුවන්. ඉතින් මේ මූලික හඳුනා දීමෙන් පස්සේ මම ආරාධනා කරනවා තරංගට ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ ධර්ම සාකච්ඡා සැසිවාරය ආරම්භ කරන විදියට අවසරයි ස්වාමින් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න 6ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් කිහිපයකට සහභාගී වූ අයෙක් වෙමි. ආනාපාන සති භාවනාව පුහුණු කරමි. මාගේ මූල කර්මස්ථානය නාසයේ මැද කොටසයි. පර්යංකයේ තැම්පත් වී දැස් පියාගෙන මා මුලින්ම මා සිටිනා ඉරියව්ව සිතින් දකිමි. එසේ ඉරියව්ව දෙස බලා සිටින විට හුස්ම රැල්ල ප්‍රකට වේ. ආශ්වාස වාතය සිසිල්ය. පටන් ගැනීමේදී වේගයෙන් නාසයේ ඇතුළත මැද කොටසේ හැපෙමින් සිරුර තුලට ඇදී යයි. එහි වේගය ක්‍රමයෙන් බාල වී නතර වේ. ඉන්පසු තත්පරයක පමණ විරාමයකින් ප්‍රස්වාසය ආරම්භ වේ. එයද මුලදී වේගවත්ය, උණුසුම්ය, ක්‍රමයෙන් තුනී වී නැති වී යයි. මෙසේ අකණ්ඩව හුස්ම දෙස විනාඩි 10ක් 15ක් බලා සිටිය හැකිය. සක්මන් භාවනාව වම දකුණ යනුවෙන් මෙනෙහි කරමින් සක්මනේ යෙදෙමි. පාද පොළවේ ගැටෙන අයුරු වෙන වෙනම නිරීක්ෂණය කළෙමි. ලනුපැදුරේ රළු ගතිය පතුල් දෙකටම හොඳින් දැනේ. වම් පාදයේ එසවීමේදී සිරුරේ සම්පූර්ණ බර දකුණු පාදයට යොමුවන අයුරු නිරීක්ෂණය කළෙමි. එම අවස්ථාවේදී දකුණු දන හිස තුල ඊටාම සියුම් වේදනාවක් ඇති වී නැති වී යන අයුරු දුටු වෙමි. දකුණු පාය එසවෙන අවස්ථාවේදී සිරුරේ බර වම් පායට යොමු වුණද කිසිදු අපහසුතාවයක් නැති බව දුටු වෙමි. එදිනෙදා කටයුතු වලදී සතිය පවත්වා ගැනීමට උත්සාහ දරමි. දැනට තත්පර කිහිපයක් අකණ්ඩව කරන ක්‍රියාවට සිත යොදවා ගැනීමට හැකිය. ඉන්පසුව හිත වෙන අරමුණු පහළ වේ. සිත වෙනතක ගිය බව දැනුණු විට නැවත ක්‍රියාවට සතිය පිහිටුවමි. ইহත විස්තර සලකා බලා වැඩිතුර උපදෙස් ලබා දෙන ලෙස ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් දෙපා නමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. මම හිතන ආරම්භ කරන්න පටන් ගත්ත ප්‍රශ්නේ හරි හොඳයි. ඒකේ මේ පරියංකයට එළඹෙන පෙළඹෙන හැටි ඊට පස්සේ පරියංකයට ගිහිල්ලා මූල කර්මත්තයන් හඳුන්ලා දීලා විස්තර විනාඩි 10ක 15ක විස්තර සඳහන් වෙලා තියෙනවා. ඊ ගාවට සක්මන ගැන කතා කරලා සක්මන විස්තර තියෙනවා. ඉදිරියදා වැඩ ගැනත් යම් සඳහනක් තියෙනවා. මේක තමයි අපි බලාපොරොත්තු වෙන සැකිල්ල. මම කියන්නේ ඔක්කොමලා මේක කොපි කරලා ලියන්න කියලා. නමුත් මෙහෙම වෙනවා නම් අපි ඒක අනිවාර්යයෙන්ම සාකච්ඡාවට ගන්නවා. අනිවාර්යයෙන්ම අපි කතා කරන භාෂාවට වැඩෙනවා. ඉතින් මේක එක කාරණාවක් විතරක් මේ හොඳ කිව්වට මොකද එක කාරණාවක් විතරක් තව ටිකක් සුද්ධ කරලා දෙන්න මම කැමතියි. මේකේ කියලා තියෙනවා වම් කකුල උස්සන වෙලාවට දකුණු කකුලට බර ගන්න වෙලාවේ දකුණු කකුලේ දණහිය විතාල තියුණු වේදනාවක් එනවයි කියලා. ඉතින් මේ ලියන්නට නැත්නම් මේ යෝගාවචරයට ඒ දරුණු වේදනාවක් පැමිණීම සතිය පිහිටවීමට කරන උදව්වක් ආධාරකයක් නැත්නම් සතිය කයේ තියෙන නිසා වෙච්ච එකක් විදිහට වැටහෙන්නේ නැත්නම් සතියට අරියාදුවක් සතියට කරදරයක් භාවනාවට බාධාවක්ද කියන කට උත්තරේ ගන්න මම කැමති සභාවේ ඒ ලියාපු එක්කනා ඉදිරිපත් වෙන්න කැමතියි. සතිය තේන බවට දැනෙන තමයි මන්ට හැඟියන්නේ. ඒ කියන්නේ අරියාදුවක් කියලා දැනෙන්නේ නැහැ. ඒක නිසා ඒ විදිහට භාවනා කරනකොට තමන්ගේ ශරීරයේ තියෙන විෂමතා වම් කකුලට එහෙම බර ගත්තට බර දැනෙන්නේ නැහැ. දකුණු කකුලට බර ගන්නවා දැනෙනවා. ඒක වේදනාවක් වශයෙන් දැනෙන්නේ. නමුත් ඒක සතිය තියෙන නිසා හිත හිතෙන්ද එළඹිච්ච නිසා දැනීමක් වශයෙන් දිනවනක චෝදනා ස්වරූපේ නෙවෙයි මේ දියන්නේ. දකුණ වම ගමන් කරනකොට දකුණු කයේ ඇතිවෙච්ච දෙයක් වාර්තා කරන ස්වරූපෙන් විතරයි. එතකොට මේ වේදනාවට අපි හිත නරක කරගන්න ඕනේ නැහැ. සතිය පිහිටෝප නිසා සිහිය එළඹිච්ච නිසා මේ කයේ යම් යම් ක්‍රියාකාරකම් පේනවා. ඒවා අපේක්ෂා කරපන නොවෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රියජනක දේවල් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් පැහැදිලිව කියන්න පුළුවන් දුක්ඛ සත්‍ය කියන එක නියෝජනය වෙනවා. මොකද දරුණු වේදනාවක් දැනෙන්නේ. ඉතින් අපි යන්නේ ඒක තේරුම් ගන්න සතිය හරහා චතුරාර්ය සත්‍යයේ තියෙන පළවෙනිම දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඒක සතිය හරහා යන දෙයක් නම් හොඳට මතක තියාගන්න මේක දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට ආධාරකයක් වෙයි වෙන්නේ. සතිය පෙරහා නෙවෙයි නම් බලන්නේ යා හිතන්නේ මම මේ දුක නැති කරන්නයි ආවේ මේ භාවනා කරන්න ගියාම තිබුණට වැඩිය දුකයි. ඒ නිසා ගසලා දාලා නැගිටලා යන්න ඕනේ. මේක මේ ඉල්ලගෙන කෑමක් කියලා හිතෙන්න ඉඩ තියෙනවා. අන්න එහෙම නොවි මේක සතිය නිසා තියෙන නිසා පේන්නේ මට මේ තියේදී සතිය පවත් ගන්න පුළුවන් මේක චෝදනා පත්‍රයක් නෙවෙයි මේක නිරීක්ෂණයක් ඉදිරියටත් මේ වගේ දේවල් කයේ අස්වාභාවික දේවල් නොපැතු නොවිරු දේවල් ආවට මේ විදියට ලියමනෙන් අපි සභාවටත් ධෛර්යයක් දෙනවා Tamanටත් ධෛර්යයක් වෙනවා සතියත් වැඩෙනවා ඒක නිසා මේවා නොලිය ඉන්න එපා මේ අනිවාර්යයෙන්ම ලියන්න හොඳට බලන්න ලියනකොට ද්වේෂෙන්ද ලියන්න කියලා නොවේවා කියන අදහසින්ද කියලා ඒ තාක් අපි හොඳ යෝගාවචරයෝ නෙවෙයි මේක ඇත්පනා අපිට වෙච්ච දෙයක් විච්ච වශයෙන් ලියන්න පුළුවන් නම් ඒක මේ කමඨාන් සුද්ධ කිරීම ශීර්ෂයෙන් අද කියලා දෙන්න කැමතියි. ඒකට ඒක මේ තේරුණා කියලා හිතනවා. එහෙමයි සර්. කියන වයින් කොහොමද තේරුම් ගත්තේ කියලා? සතිය තියෙන නිසා ඇන්නේ කටියට ඇන්නේ ඔය කෙඳිර ගෑවට. සතිය පවත්වන නිසා තමයි ශරීරයේ ඊටාම සියුම් වේදනාවක් උනත් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. සතියෙන් තොර ඇවිදිනකොට සාමාන්‍යයෙන් තියෙනවා වෙන්නත් පුළුවන් ඒ වේදනාව මම දැනෙන්නේ නැහැ. ඒක සතිය පවත්වාගෙන යන හින්දා තමයි හඳුනාගත්තේ. ඒක සියුම් නොවුනට මේ වගේ තියුණු වේදනාවක් වුණත් වේදනාව දිහා ද්වේෂයෙන් තොරව බලන්නයි අපි මේ සතිය පාවිච්චි කරන්නේ. ඒ නිසා ඉදිරියට ඒව ආවයි කියලා භාවනාව කඩන්න එපා, ඉරියව් මාරු කරන්න එපා, ඉක්නර කරගන්න එපා. මේ භාවනාවේ ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් කියලා කමඨාන් වාතාවට ඇතුල් කරන එකයි අපි මේකෙන් හිතට ගන්න දේ. එහෙමයි සර්. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පර්යංකයේදී මම දැන් මෙතන යයි සිතමින් ඉඳගෙන සිටින ඉරියව්වට සිත යෙද වූ වෙමි. අවට පරිසරයේ ශබ්දයන් හොඳින් ඇසි. ඒ ගැන අවධානයක් නොදක්වා කයෙහි සිත පවත්වා පවත්වන විට ක්‍රමයෙන් මාගේ මුහුණ මුහුණත හොඳින් දැర్శණීය විය. එහි මස් ගොබ හා ලේ නහරත් ඉන් ඔබ්බට පිහිටි ඇස්කුහර වලින් යුතු හිස් කබලත් දැකගත හැකි විය. මට කිසිදු හැඟීමක් ඇති නොවිය. මම නැවතත් කයේ පොළොවේහි හැපෙන සියලු තැන් ගැන අවධානය යොමු කළෙමි. එක් ස්ථානයකින් තදබල වේදනාවක් ඇතිවිය. මම ඒ දෙස නොසැලී සතියෙන් බලා සිටියෙමි. වේදනාව ක්‍රමයෙන් නොදැනීම ගිය අතර කයද නොදැනී ගොස් සිත නින්දකට වැටෙන බවක් හැඟුනි. මම වහා සිත අවදි කොට මම දැන් මෙතන යන සිතුවිල්ලට ගතිමි. සක්මන් භාවනාව වම් පාදයේ පොළවේ ගැටීමත් දකුණු පාදයේ පොළවේ ගැටීමත් අරමුණු කරමින් භාවනා කළෙමි. වර එක සිත සිත අවට ශබ්ද කෙරෙහි ඇදී යන බවත් වර එක සිතුවිලි දාමයන් ඔස්සේ ඇදී යාමට තැත් කරන බවත් හැඟුනි. එහෙත් නැවත නැවතත් පාදයන්ගේ හැසිරීම කෙරෙහිම සිත බැඳ ගත්ෙමි. කෙන්ඩාවලට වේදනාවක් දැනුණද වේදනාවෙන්ම භාවනාව කරගෙන ගියෙමි. ඉදිරි භාවනා කටයුතු සඳහා ගුරු උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකත් හොඳ හොඳ වර්ගයේ වார்த்தාවක් කියලා කියන්න පුළුවන්. අද දවසේ හොඳ නැකතක් වටපේ. මේ කෙසේ නමුත් අර වගේ අපිට පොඩි පොඩි සුද්ධ කිරීම කරත හැකියි. මේ ආධුනිකයන්ට සමාහට බරපතල වෙන්න පුළුවන් මේ භාවනා කරපු අයගේ ප්‍රශ්න නිසා. දැන් අපි භාවනා කරන යනකොට මේ වගේ තමන්ගේම මූණ පේනවා. ඊට පස්සේ ඒකේ ඔය තට්ටුව තට්ටුව ගලව ගලව ලුණු ගෙඩියක පොත්ත ගලවන්න වගේ එක එක දේවල් පෙන්වන්න පටන් ගන්න. ඒකට තමයි දන්නවා මම අරමුණේ නැහැ කියලා. මූල කර්මස්ථානේ නැහැ. එහෙම නැත්නම් ආනපානේ නැහැ. නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ නැහැ කියලා. ඉතින් අපිට මේ වෙලාවේදී ටිකක් පුරුදු යෝගාවචක විදිහට කළ හැකි දෙකක් තියෙනවා. එකක් තමයි මේ මූණ පේන එකෙන් හිත අරගෙන අර ඉන්න ඉරියව්වේ මේ යෝගාවචර කරපු විදිය කරත හැකියි. එතකොට මේ ඉඳගෙන ඉන්නකොට පොළවේ හැපෙන දේවල් කොතරම්ද වැඩියෙන් හැපෙන්නේ? ඉඳගෙන ඉන්න බවට මේක තමයි ලකුණ කියලා ඒක අපිට පදනම් කරගන්න පුළුවන්. තව ටිකක් ඉස්සරහට ගියාම ඒයි දවසක්. ඒ මම ඉඳගෙන ඉන්න බව හිත නෑ මගේ හිත තියෙන රූපෙක තමයි. එහෙම නැත්නම් මනෝ රූපෙක. ඒත් හිත තැක කරන්නේ නෑ. හිත දන්නවා මේ මූණ පෙන්නනවා. ඒක දිර දිර දිර දිර යනවා. එහෙම නැත්නම් පොත්ත පොත්ත ගලව ගලව යනවා. තතෙක් හැවහලනවා වගේ. ඒක දැනගත්තට ආයේ මේ ඊට අරමුණට මූල කර්මස්ථානට එන්නම අවශ්‍ය කරන විදිහේ සැකයක් නැහැ. එතකොට මේ දෙකටම බලාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙන. ඒක හුඟක්ම දියුණු තත්වයක්. දන්නවා හිත පිට ගිහිල්ලයි කියලා ඒත් කලබල වෙන්නේ නැහැ. හිත පිට ගිහලා තියෙන රූපයකට, මනෝ රූපයකට. හැබැයි ඉඳගෙන ඉන්න දෙයටත් ඕනනම් යන්නත් පුළුවන්. ඒ විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඔයකට කලබල වෙන්නේ නැතුව බලන්න පුළුවන් ගතියක් එනවා. මේකෙන් තමයි මේ අසහන ඉක්මවන්නේ අපි. මේකෙන් තමයි අපි ওই දැවිලි තැවිලි ඉක්මවන්නේ. එහෙම නැත්නම් අපි සදාචාරවාදී විදියට බැලුවොත් එහෙම තමයි සාමාන්‍ය යෝගාවචරය බලන්නේ. හිත පිට ගියම ගම කලබල වෙනවා. මම දැන් අරමුණේ නෙවෙයි රූපෙක ඉන්නේ, සද්දෙක ඉන්නේ කියලා. ඒ ප්‍රශ්න නැහැ. මුලදී සදාචාරවාදාත්මකව නැවත අරමුණට ආවට කමක් නැහැ. නමුත් ඇවිල්ලා දවසක් විස්තර එයි, විශ්වාසයක් එයි. හිතනම් තියෙන්නේ මනෝරූපයක තමයි. හැබැයි මට ඕන්න යන්න පුළුවන් මූල කර්මත්තාන්ට යන්නේ අර තියෙන විකාරයෙන් බලබල ඉන්න මොනවාක්වත් වෙන්නේ නැහැ. එතකොට හරියට තමන්ගේ හිත ප්‍රතිදේය වැඩිලා ප්‍රතිශක්ති වැඩිලා තමන් ඉන්න විස බීජ සහිත තැනක තමන් දන්නවා මට ආසාදනය වෙන්නේ නැහැ කියලා. අපි පොලියෝ එන්නත අරගෙන පොලියෝ තියෙන තැනකට ගියාට එයා දන්නවා මට පොලියෝ නැහැ. ඒ නිසා ඒ පොලියෝ වෙන කෙනෙකුට හැදෙන්න පුළුවන් මට හැදෙන්නේ නැහැ. එතන වසූරියට ලෙඩයි තියෙනවා. රටේ සංක්‍රමණික රෝගයක්. තමයි වසූරියට ඉන්නත ගත්තට පස්සේ වසූරිය ලෙඩෙක් ගාවට යනවා. එයාට බයක් එන්නේ මට හැදෙයි කියලා. මොකද එයා දන්නවා මගේ ඇඟ තුළ ප්‍රතිදේහ තියෙනවා. හැදෙන්නේ නැහැ. නමුත් නැති කෙනෙක් නම් අසුරිය රෝගියර බලන්නේ ඉඳපාත ගන්න මාව මට අත ගැවුවත් මේ ලෙඩ බෝ වෙයි කියලා ඒ මේ හෙද කම පිළිබඳව සලකන ගතියක් තියෙනවා. නමුත් එන්නත ගත එක්කනට බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේ තමන්ගේ හිතට එන්නතක් වදිනවා. ඒ නැත්තම් ප්‍රතිශක්තියක් වදිනවා. දැටීමේ ශක්තියක් එනවා. ওই කෙලේශයක් ඇවිල්ලා රූපයක් මට පෙන්නුවාට බල ගණන් ගන්න දෙයක් නැහැ. එච්චර කලබලලා දුවන ගෙදර දුවන්න ඕනේ නැහැ. අම්මා ගොඩ කොට දුවන්න ඕන කමක් නැහැ. බලාන ඉන්නකොට පේනවා මේ එන දේ එන එන කෙලෙසේ කලබල කරන්න එන දේ හරියට දැකලා මොන දිහා බැලුවොත් ඒකේ කෙලෙසෙන ගතිය නැතිලා ඒක මම කියනවා සෙල්ලක්කාරකමක් කියලා භාවනාදී ඔක්කොමලා කරන්න යන්න එපා. කරගන්න ගියොත් අල්ල කැඩෙන්න ඉඩ තියෙනවා. මේ එනේන දේවල් රූප තියා බලන්න කියන එක නෙමෙයි මම කියන්නේ. එන්නකොටම කලබල වෙලා gedara දුවන ගතිය ළමා ගතියක් කියලා හිතලා ඉස්සරහට බලන දුවන්න ඕනේ. දැන් තමන් ඉන්නේ රූපක බව දන්නෝ. ආනපානට හරි ඉඳගෙන ඉන්න ඉරවට යන්න පුළුවන්. යන්නේ නැතුව ඉන්න බලනවා. මොනවාක්වත් වෙන්නේ නැහැ. අනේ එහෙම කිරිල්ලෙන් තමයි අපි මේ සතිය බලපහිමේ පෙන්වන්නේ. අපි බුදුහාමුදුර කවුද කියලා පෙන්වන්නේ කෙලස් වලට. මායයට කියනකොට පුළුවන් නම් ඕනේ දහං ගැටයක් දාපන්. මම බය නැහැ කියලා. ඒක අර භවනා කරලා කරලා ගන්න පෞරුෂත්වෙමයි එන්නේ. ඉතින් මේ වගේ දේවල් එනකොට ඉස්සරහට තේරෙයි මම මේ භාවනා කරනවා හිතවිලි යනවා. තොගේට යන කමන්නේ ඉතින් මම මම හිතන්න නෙවෙයිනේ මෙතෙන්ට ආවේ ඉතිලි ඇවිල්ලා තියෙනවා මම එකම දෙයයි කරන්න ඕනේ පශ්චාත්තාවයක් වෙන්න එපා ඒක ඕනේ නම් ඔය පස්සේ සක්මණේදී ලියලා තියෙන හුඟක් හිතවිලි නෝ කියලා ඕන සක්මණේ හිත දාන්න පුළුවන් නමුත් අර විශ්වාසය ආපු දවසට එහෙම නැත්තම් මේ ආත්ම ශක්තිය ආපු දවසට ඒ සතුටට බය වෙන්නේ නැහැ ඒක සාමාන්‍ය දීවමකුලවා පිම්බොත් ඌ ඇකිලෙන එක කරන්නේ. විෂගොර සර්පයා තට්ටු කරුවාම ඌ ඇකිලෙන එක කරන්නේ. ඇත්‍රැලකට කරදරයක් ආපු ගමන් ඌ නිස්සද්ද වීම කරන්නේ. දුවන්නේ නැහැ. ඒ දුවන්නේ ඒ පෞරුෂත්වේ නැති කට්ටිය තමයි. ගැරන්ටියට තට්ටු කරපුවාන් දුවනවා. සාමාන්‍ය මගුලට බිම්බපු ගමන් දුවනවා. ඒක නිසා ගෑයිකට ජීව මකුලවා විශේෂයිත සද්ද කියලා බලන්න සාමාන්‍ය දුරක ඉඳකට පිබෙන්න. කියනකොට ඌ එහෙම ඇකිලෙනවා. ඒ වෙන සතා ගොරෝසු. එන විෂ ගොහරයි. සර්පේකට තට්ටු කරගමන් ඇකිලුණා නම් මේ උඳු එලක් වගේ මුරුකුගේ මුරුක් කරලක් වගේ එනම් දෙන්නයි හදන්නේ. ඒ කියන්නේ උදානවා මගේ ශේෂයට આવොත් ගහනවා කියලා. ඒ ඒ ඒ වගේ තමයි මයි ළඟට ඇවිල්ලා කෙලෙසයක් ආවට පස්සේ මම මෙහෙම ඉන්නවා. දුවන්නේ නැහැ. ඒකද මයි ළඟ සත්‍ය බලයේ තියෙනවා. ඒ නිසා ඉස්සරහට ඉස්සරහට එනකොට අපි ඔය චෝදනා කරපු දේවල් තියෙන මෙතෙක් කල සද්දාවා වේදනාවා හිතවිලි ආවා ඒව නිකන් අතට යන ෆුහ් ගාලා පිඹල දාන්න පුළුවන්. ඒක මං කියනවා දක්ෂකමක් කියලා. ඒක මං කියනවා උගාවක් ඉහළ යෝගාවචර මට්ටමක් කියලා. ඒක කවදාකවත් දරුවෙකුගෙන් අම්මට හෝ අම්මගෙන් දරුවට දෙන්න බෑ. පුරුදු කරලම කෙලෙස් අත ගාලම ආයුධ සන්නද්ධව කෙලෙස් වලට ගිහිල්ලා පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒවා කිරීමෙන් තමයි පෞරුෂත්වය වැඩෙන්නේ. අපේ මේ ශිල්පීය ඥාන එහෙම නැත්නම් වැඩ වැඩ දන්න වැඩ දානවා කියලා තියෙන්නේ. අනිත් වගේ කෙලෙස් ඇවිල්ලා නටපු දෙ දැක්කේ නැහැ වගේ ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක මේ යෝගාවචර වගේ කෙනෙකුට කියන්න පුළුවන්. ආධුනිකයෙකුට කියන්න බෑ. මොකද ආධුනිකයෝ තාම ඒ කියන ශිල්පේ දන්නේ නිසා යා කරන්නේ රූප පේන්න පටන් ගත්තා නම් මූණ කුණු වෙවි යනවා ආපහු අර ඉන්න විදිහට ඉන්න ඉරියවට ගන්න එක ප්‍රශ්නයක් නැහැ. හිතවිලි බහුලකම තියෙනවනම් සක්මනේදී සක්මන්ට හිත ගන්න. නමුත් පහු වෙනකොට වෙලාවක් එයි. එහෙම කෙලස් තිබුණාට ඉච්චර කලබල වෙන්න ඕනේ නැහැ. කෙලෙතම හිටියත් කෙලසෙන්නේ නැත්ත් එකට එන්න පටන් ගන්නවා. අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පළමුව මම ආසනයේ හොඳින් වාඩි වී වර්තමානයේ සිත පිහිටුවාගෙන සතියෙන් සිටිමි. එවිට පරිසරයේ ඇතිවන ශබ්ද හා ඒවා ඇති වී නැති වී යන ආකාරය නිරීක්ෂණය කරමි. ක්‍රමයෙන් මට සිරුරේ ඇතිවෙන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දැනෙන්නට පටන් ගනී. එය දැනෙන්නේ උදරයේ පිම්බීම හැකිලිම ලෙසිනි. ඒ අතරදී සිත විසිරෙන අවස්ථා තිබුණද ඒවා අනිත්‍ය වශයෙන් සලකා නැවතත් මූල කර්මස්ථානයේම සිත පිහිටුවා ගැනීමට හැකිය. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී පර්යංකයටත් වඩා සිත සතිමත් වේ. සැහැල්ලුවක්ද දැනේ. පළමුව මම එය වම දකුණ ලෙසටත්, ඉන්පසුව ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙසිනුත් කරමි. එහිදී යටිපතුලේ විලුඹේ හා ඇඟිලි තුඩුවල ඇතිවන තෙරපීම හොඳින් දැනේ. දෛනික වැඩ කටයුතු වලදීද අතීත අනාගතයට නොගොස් වර්තමානයේ සතිමත්ව සිටීමට ඔබ වහන්සේ දුන් උපදෙස් පරිදි කටයුතු සමවන්න උපදේශ පරිදි කටයුතු කරමි. එය වඩාත් ඵලදායී වී ඇති බව පවසන්නේ ඉමහත් සතුටිනි. ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා සුදුසු ගුරු උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේකත් හොඳයි. නමුත් අන්තිමට සඳහන් කරලා තියෙන විදිහට එදිනදා ජීවිතයේ සතිය පිහිටවන්න ගත්ත ප්‍රයත්නය ඵලදායි උණයි කියලා මේ යෝගාවචරය කොහොමද මේ සබාවට ඔප්පු කරන්නේ? මොකෙන්ද මොන සාක්ෂි වලින්ද කියන්නේ මගේ ඉඳා කටයුතු වල ඵලදායිතාවයක් ලැබුණයි කියලා කැමැති දේ ලියපෙකන සභාවට තොරතුරු ටිකක් දෙන්න. ඒ මට මේ එමේ ඉන්න අතරේදී අරමුණු තමයි එන්නේ අතීත අරමුණු හිටපු ගමන් එනවා ඒ අතීත අනාගතේ අරමුණු එනකොට මට මතක් වෙනවා සතියෙන් ඉන්න නිසා මම යන්නේ වැරදි පාරකයි කියලා. එහෙම හිතලා මම ඒක ඉවත් කරගන්නවා. එතකොට ඒ දිනදා වැඩවලදී නම් මේක කරන්නේ ඒ අරමුණෙන් ඉවත් කරලා දැන් කොහටද හිත එන්නේ? හිත වර්තමානයට ගන්නවා. වර්තමානයේ කියලා නිදර්ශනයක් වශයෙන් කිව්වොත් එහෙම බත් කමින් ඉන්නකොට මේක එනකොට අපිට අනාගත හිතවිලි එනවා අනාගත අතීත හිතවිලි එනවා. ඒකට දන්නවා මම මේ පාරෙන් පිට පැනලයි කියලා. පැනලයි කියලා. ඒකට නැවත මම සතියට පිහිටියා කියලා දැනගන්නේ මොකද? දැනගන්නේ මම මේ කරන ක්‍රියාව දැන් මෙන්න මේකයි මම කරන්නේ කියලා ඒ වෙලාවට හිතට ගන්නවා. ආන්න ඒක කීපනම් මම ප්‍රශ්න අහන්නේ. ඒක මට මට මම කතා මම බත් කරනකොට මගේ හිත පිට ගියා. ඒක මම දැනගත්ත ගමන් මගේ හිත නැවත බත් කෑමට ආවයි කියලා කිව්වනම් අන්න එතකොට මේ වාක්‍යය අමතර කට උතර ඕනේ නඩු වර්තාවෙම ඔක්කොම උසාවියට කැඳවන්නේ නැතුව මට උත්තර දෙන්න තිබ්බා. එහෙමයි. මේක මේක ප්‍රතිංකේ නෙවෙයි සක්මන නෙවෙයි. එදිනදා වැඩ නමුත් එදිනදා වැඩ වුණත් වාක්‍ය දෙකක් ලියලා තියෙනවා. මම එදිනදා වැඩදී සතිමත් වෙනවා. මම සාර්ථකයි. හැබැයි සභාවට ඔප්පු කරලා නැහැ. කොහොමද සාර්ථකත්වේ? දැන් ඔහොම කියනකොට තේරෙනවා සභාවට. මම බත් කමින් ඉන්නකොට හිත අතීතයට යනවා. මම දන්නවා අතීතයට ගියයි කියලා. ඒක දැනගත්ත ගමන් හිත නැවත මගේ බත් කැමට එනවා. එතකොට මම බත් වලට අත වදින හැටි දන්නවා. ඒක නැත්නම් බත් වල පාට තේරුම් ගන්නවා, නැත්නම් රස තේරුම් ගන්නවා, ගඳ තේරුම් ගන්නවා කියලා නැවත gedara පැමිණි බවට, නැවත සතියට පැමිණි බවට, නැති නැවත වර්තමානයට පැමිණි බවට සාක්ෂි ඉදිරිපත් කිරීමේදී අපි ගොළුයි, අපි කොරයි, අපි බීරි, අපි අන්දයි. ඒක තමයි කෙලස් කියන්නේ. අපි මේ ගොදු බව බීරි බව නැති කරලා මාරයට කනට එකක් ගහලා කෙලින්ම කියන්න ඕනේ මම සතිය පිහිටියා පිහිටිය බව මෙන්න මේකෙන් ඔප්පු වෙනවා කියලා ඒ සභාවට ඔප්පු කරන්න එතකොට මාරය වෙවුලුම් කරනවා. කෙලස් වෙවුලුම් කරනවා මොකද අපි නිකන් කියන්නේ සාර්ථක වුණා කියලා. සාර්ථක වෙච්ච බවට අද්දකරු අද්දුරු ප්‍රත්‍යක්ෂ දෙනවා. එතකොට අපේ වචනේ අංග සම්පූර්ණයි. බලාගෙන ඉන්න කෙනෙකුට හරස් ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. අන්නේ විදියට මේ එදිනදා වැඩවලදී කරන එක හුඟක්ම වැදගත් දෙයක්. ඇත්තටම වැදගත් දෙය තමයි මෙහෙදි භාවනා කරලා සාර්ථක වෙන එක අහන්න දෙයක් නැහැ නේ. කවුරු හරි කණ්ඩ දෙයි, කවුරු හරි ඉඳා ගන්න දෙයි. ඔය අත පිට අතත් යන භාවනා කරන එකනේ තියෙන්නේ. ගෙදර ගියාට පස්සේ කරන කෙරුවාවල් තමයි කෙරුවාවල්. එව්වයිදී ලැබෙන සතිය ඕන කෙනෙකුට විවිධාංගීකරණය වෙනවා. අන්න ඒක පිළිබඳව ලියනකොට අනිත් දවසේ ওই ටික මම අහනකම් ඉන්නේ නැතුව ලියන්න පුරුදු වෙන්න. එහෙමයි ස්වාමීනි. අනිත් හරිය හොඳයි ඈ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී දකුණ වම කියාත් ඔසවනවා ගෙනියනවා තබනවා කියාත් සක්මන් කරනවා එවිට පළමුව විලුඹ බිම වදින බවත් පසුව ඇඟිලි තද වෙනවත් සමග නැවත අනිත් පායේ විලුඹ බිම වදිනවා මෙසේ විනාඩි 20ක් 30ක් යන විට පයේ උඩ කොටස බත් කෙන්ද දන හිස තරමක අපහසුතාවයක් දැනෙනවා. එසේ වන්නේ වැඩි වේලාවක් සක්මන් කළ නිසාද කරුණාකර මට අවවාදයක් දෙනමින් පාද නමද ඉල්ලමි. පර්යංක භාවනාවට ඉඳගෙන සිත එක අරමුණකටගෙන වරහන් ඇතුලේ ආනාපාන සති භාවනාව ටික වේලාවකට විනාඩි 5ක් 10ක් යන්න පෙරම වෙන වෙන සිතුවිලි වැඩකට නැති හිස් අරමුණු සිතට එනවා. නමුත් දවසක් දෙකක් පමණ හොඳට කමඨහනේ සිත පිහිටලා පිහිටලා භාවනා කරන විට වම් කන පැත්තෙන් උඩට මැණික්කෙන්ට යනවා වගේ දැනුණා. ඊට පසු එය අනිත්‍යයි සිතා නැවත අරමුණට ගියා. නමුත් වෙන වෙන සිතුවිලි ගලාගෙන එනවා. නැවත කමටහනට ගියත් විනාඩි 5ක්වත් යන්නට පෙර නොඑක් අරමුණු එනවා. නැවත කමටහන් අරමුණට එනවා මෙසේ කිහිප වරක් සිදු වෙනවා ඇස කන නාසය දිව ශරීරය මනස මේවා සියල්ල අනිත්‍යයි සිතා මම නැගිටිනවා එසේ නිතර සතිය පිට යන්නේ මොන හේතුවක් නිසාද කියා මට අවවාදයක් දෙන මෙන් ස්වාමින් වහන්සේගේ පාද නමස්කාර කර ඉල්ලමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවායි ප්‍රාර්ථනා කරමි ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් ගරුතර ස්වාමින් වහන්සේට නිවන් සම්පත් ලබා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. හොඳයි මේ කියන තරංගකට මොකද හිතෙන්නේ? මොකද්ද මේකේ අඩුපාඩුව පෙන්ලා දෙන්නේ? මේ ලියන ලියුමේ මම විවේචනය කරන්න ඉස්සෙල්ලා අපි තරංගක ඔලුවට දැම්මත් මේ ප්‍රශ්නේ මේ මොකද්ද මේකේ පේන තියෙන අඩුපාඩුව ඉදිරිපත් කරන්නේ? ස්වාමීන් වහන්සේ මේ දුන්නේ අම්මා කෙනෙක්. මේකේ මම දකින්නේ දෛනික කටයුතු වලදී කරන ක්‍රියාව විතරයි ලිවීමේදී අපිට ලැබිලා තියෙන උපදේශවලදී අඩුපාඩුවක් වශයෙන් තියෙන්නේ. නෑ. ඒක ඒක නෙවෙයි තියෙන. එකම තැනකවත් මූල කර්මස්ථානේ විස්තර කරලා නෑ. සක්මන් කරනකොට හිතවිලි එනවයි කියලා තියෙනවා. ඉඳගෙන ඉන්නකොට කන කහනවයි කියලා තියෙනවා. හිතවිලි එනවා කියලා කිසිම දැනක සක්මන් හෝ පරියන්කේ කිසිම විස්තරයක් නෑ. ආයි කියවන්න බෑ ලියුම. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී දකුණ වම කියාත් උස්සනවා ගෙන යනවා තබනවා කියාත් සක්මන් කරනවා එවිට පළමුව විලුඹ බිම වදින බවත් පසුව ඇඟිලි තද වෙනවත් සමග නැවත අනික් පායේ විලුඹ බිම වදිනවා මෙසේ විනාඩි 20ක් 30ක් යන විට පායේ උඩ කොටස බත්කෙන්ද දන හිස තරමක අපහසුතාවයක් දැනෙනවා. විශේෂයෙන්ම සක්මනේ පරියංකේ ටික පරියංකේ ටික. එහෙමයි. පර්යංක භාවනාවට ඉඳගෙන සිත එක අරමුණකටගෙන ආනාපාන සති භාවනාව ටික වේලාවක්කට විනාඩි 5ක් 10ක් යන්න පෙරම වෙන වෙන සිතුවිලි වැඩකට නැති අරමුණු සිතට එනවා. මම දවස් නමුත් දවසක් දෙකක් පමණ හොඳට කමඨහනේ සිත පිහිටලා වම් කන පැත්තෙන් උඩට මැණික්කට යනවා වගේ දැනුණා. ඊට පසු එය අනිත්‍යයි සිතා නැවත අරමුණට ගියා. නමුත් වෙන වෙන සිතුවිලි ගලාගෙන එනවා. ඒකේ තේරෙන්නේ ඒක කිසිම තැනක ආනාපාන ගැන විස්තරයක් නැහැ. ඒ කැඩිච්ච තැන් වැරදිච්ච තැන් ලියලා තියෙනවා. සක්මනේදී නම් ඇත්තටම විලුම තබන ඇටි විස්තරයක් තියෙනවා. ඒක නිසා ওই කොයි දෙයක කෙරුවත් සක්මන කෙරුවත් පරියන්කේ කෙරුවත් එහෙම නැත්නම් එදිනදා වැඩ කෙරුවත් අපිට කවදාකවත් 100%ක්ම අරමුණේ හිත හිටින්නේ නැහැ. 100%ක්ම හිත පිට යන්නේත් නැහැ. ඉතින් මේ තොරතුරු දෙකම තියෙන වෙලාවේදී භාවනා හදා ගන්න ඕනේ නම් මේකේ සක්මනේ ලියලා තියෙන විදිහට පොඩි වෙලාවක් හරි අරගන්න අරමුණට හිත ගිය වෙලාවේදී අරමුණේ විස්තර ටික වார்த்தාවට ඇතුළු කරන්න. මේකේ සක්මනේ සෑහෙන ප්‍රමාණයක් විස්තර තියෙනවා. ඒත් විනාඩි මෙච්චර ගාණක් ගියාට පස්සේ බත් කෙන්නේ අමාරුවක් එන්නේ ඇවිදලා වැඩි වෙච්ච නිසාද කියන ප්‍රශ්නයක් යෝගාවචරය සැකමතු කරනවා. අපි පොඩ්ඩක් කල් තියමුකෝ. පරියන්කයට ගියාට පස්සේ මගේ අරමුණ ආනාපාන කියන වචනේ ඇර මොනම දෙයක්වත් නැහැ. අරමුණට හිත ගියාට පස්සේ අරමුණ වැටේ නැටි. ඒ දිගටම කන පින්දම් ගන්නවා. විනාඩි 5කින් හිත පිට යනවා, විනාඩි 10කින් හිත පිට යනවා. සමහර වෙලාවට අරමුණට හිත ගිලා ටික වෙලාවම කන ළඟින් මැණික් කැට යනවා වගේ තේරෙනවා කියවට හැම තැනදීම ආනාපානෙ විස්තර කිරීම මග ඇරලා තියෙනවා. ඒ නිසා මේ එළියපේකන කැඳවම දුසාවේද? දැනගන්න ඕනේ මේ වගේ මායයට අහුවෙන්න එපා. හිත ආනාපාන හිත හිටියනම් චිත්තක්ෂණේකාරී. ඒ අනිවාර්යයෙන්ම ආනාපාන විස්තර ඇතුල් කරන්න ඇතුල් කරනකොට සාපේක්ෂව ඒ අධ්‍යා මේ අවධානය වැඩි වෙන්න වැඩි වෙන්න හිත පිට යන ගතිය අඩු වෙනවා. ඒ නිසා කියන්න පුළුවන් මේ වார்த்தාවට අඩුවක් වශයෙන් තියෙන ආනාපානේ යම් වෙලාවක මූණට මූණ දාලා තියෙන වෙලාවක ආනාපානේ යම් වෙලාවක සමෘද්ධ වෙච්ච වෙලාවක කොහොමද ආනාපානේ වැටෙන්නේ කියලා. නැන්ස ටික වෙලාවක් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට විනාඩි දෙක තුනක් යනකොට සමහර වෙලාවට වෙන වෙන අරමුණු වෙනවා මේ. නෑ නෑ මේ විනාඩි දෙක තුන යන්නේ ඉස්සර ආනාපානේ වැටෙන්නේ නැටි මං අහන්නේ. තාම දැන් ඔය ඔය වැරද්දමයි තාම කරන්න හදන්නේ. <laughs> මෙහෙම ආනාපාන ගන්නකොට නහය කෙලින් තියාගෙන හුස්ම ගන්නවා. හුස්ම ගන්නකොට ඒ නහය වදින තැන බලාගෙන ඉන්නවා. කොතනද නහය වදින තැන? නහස් තුඩුව කෙරොල්ලේ. ඔව් ඒ ටික තමයි අපිට ඕන තොරතුරු. එතකොට දන්නවනේ හුස්ම ගන්නවා කියලා. ඒ <laughs> නිසා හුස්ම ගන්න වෙලාවේදී හිතවිලි නැහැ. මං ඉන්නේ හුස්ම කියලා මොකෙන්ද සාතික කරන්නේ. මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ මොකෙන්ද සාතික මේ අස්පන අපිට දකින්න කියන තොරතුරු නැති වුණොත් වார்த்தාවේ තියෙන හරියක් තියෙන කුණු කන්දල් විතරයි පිට ගියා සද්දාවා වේදනාව කියලා ඒ නිසා එක චිත්තක්ෂණයක හරි ආනපාන වැටෙන්නේ කොතනද ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් වෙන්නේ කොහොමද මේක හිතවිල්ලක් නෙවෙයි මේක ආනාපානමයි කියලා මම දන්නේ කොහොමද කියන තොරතුරු වලට අපි ගරු කෙරුවේ නැත්තම් පිස්සු පිහට්ටු ගෙට කොට වෙනවා. තොරතුරු නැතිකම නෙවෙයි තියෙන්නේ. කමඨහං සුද්ධ කිරීමේ තියෙන වටිනකම තමයි ඒ තියෙන තොරතුරු වார்த்தාවට ඇතුල් නොකළොත් අපිට කිසිම මේ තොරතුරු වල කිසිම මොකද්ද කියන්නේ ආනිසංසයක් නැහැ. ඒ තොරතුරු නොසලකලා හිත පිට කියව ගැන කතා කරකවයි. ඒකට හිත පිට යෑම තව වැඩි වෙනවා. ඒක නිසා වார்த்தාවේ හිත පිට යන එක නැහැ කියලා කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. ආනාපානේ නම් මූලික ක්‍රමට ආනාපානෙට මට හිත ගියේ විනාඩි දෙකේ එක හුස්මේ හෝ මෙන්න මෙහෙමයි ආස්වාසේ මෙහෙමයි ප්‍රස්වාසේ නැත්නම්යි හිත සද්දක නෙවෙයි හිතවිලක නෙවෙයි වේදනාවක නෙවෙයි ආනාපාන තිබුණා කියලා මේකෙන් දන්න කියලා තොරතුරු ටික දානවනම් ওই කියන ප්‍රශ්නෙට උත්තරය ඊතරම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මම මෙහෙම බලාගෙන ඉන්නකොට අර හුස්ම ඇතුළට ඇවිල්ලා මේක නිසා මම ජීවත් වෙනවා කියලා හැම මට වෙන්නේ. ඒව නෙවෙයි. ඒව ඔක්කොම භාවනා කරන දේවල් නෙවෙයි විකාරේ වුණා. <laughs> හුස්ම ගන්නකොට මේ ගන්න හුස්ම ඇතුල් වීම මේක පිටවීම නෙවෙයි කියන විශ්වාසය තියනවාද? තියෙනවා. කොහොමද දන්නේ? ඇතුල් වීම ඇතුළට එනකොට මෙහෙම එන බව දැනෙනවා. දැනෙන එක මේ සබාවට කියන්නේ කොහොමද? හිතලා නෙවෙයි මේක සිද්ධ වෙන දේ. ආස්වාසයලාදී ප්‍රසවාසය නෙවෙයි. ප්‍රසවාසයලාදී ආස්වාසය නෙවෙයි කියලා මොකෙන්ද මොන ලකුණෙන්ද මොන සංඥා? බඩ පිම්බෙනවා දැනෙනවා පිම්බෙනවා දැනෙනවා. හවුස් ආස් ප්‍රසවාස කරනකොට ඇකිලෙනවා දැනෙනවා. එතකොට මේ ඒ ටික තමයි ලියන්න ඕන ටික. ඒ ටික ලියන්නේ නැතුව මේ හුස්ම නිසායි මම ජීවත් වෙන්නේ මේක අනිත්‍ය දුක්ඛයි අනත්තයි කියන gederin ගෙනාපු කුණු කන්දල්. ඒව මට වැඩක් නැහැ. ඒව ඕන කෙනෙකුට කියකිය. ඒව භාවනා නොකරත් කියකිය. භාවනා කෙරුවට පස්සේ තේරෙනවා මේ ආශාසයලා නෙවෙයි ප්‍රසආසය නෙවෙයි. මොකද මේ උදරේ පිම්බෙනවා. ඒතකොට ප්‍රසවාස කරනවා කියන්නේ ආශ්වාසය නෙමෙයි මොකද උදරය හැකිලෙනවා. ඒතරතුරු ටික අත්‍යන්තයි. ඒතර ටික කෙලින්ම අස්පනා අපිට ඒතරතුරු දැක්කේ නැහැ කියලා මං චෝදනා කරන්නෙත් නැහැ. ඒතරතුරු වල වார்த்தාවට දැම්මේ නැහැ කියන්නේ අසත්පුරුෂ වෙලා තියෙනවා. අසත් ධර්මයේ ගරු කරලා තියෙනවා. මායයට අත දීලා තියෙනවා. එතකොට මට තනියම ගෙනියන්න බෑ සටන. මං කියනවා මගේ පැත්තට එන්න. මායගේ පැත්තට උත්තර දෙන්න එපා. දැක්ක දේ, අද්දුටු දේ, ප්‍රත්‍යක්ෂ දේ වார்த்தාවට දාපු ගමන් මායя මුසුප් වෙනවා. කෙලස් පස්ස ගහනවා. ඉතින් මේ කලාව ඉගෙන ගන්න දවස් දෙක තුනක් යනවා. ඒ අල්ලන්නේ මේක භවනා කරනකොට ලැබෙන තොරතුරු වලින් හොඳ දේ, හරි දේ, ප්‍රත්‍යක්ෂ දේ ඉස්සර කෙරුවා නම් මේ දවස් පහ ඇතුළත තමයි සාතිකයක් දෙන්නම්. මේ පරෝජනයක් වෙලා තියෙනවා. දිගටම යන දවසෙත් කිව්වොත් අනේ සාංශ මෙච්චර කල් භාවනා කරා මට නම් කිසිම ලාභයක් වුණා අනේ ගෙදර ගිහිල්ලා හරි භාවනා කරන කමට අහන්න දෙන්න කියලා කියනවනම් අපරාධේ දවස් පහ. <laughs> ස්වාමීන් වහන්සේ හරි පුළුවන් වෙයි කියලා හිතනවා මම. වීර්ය ගන්න කොහොම හරි. වීර්ය කරන එක නෙවෙයි මම මේ කතා කරන්නේ ඥානෙ පාවිච්චි කරන්න ලැබෙන තොරතුරු මේ ටිකයි කමඨාන් වார்த்தාවට දාන්න ඕනේ. මේක දැමීම හරහා වார்த்தාව මස් සහිත දෙයක් කරනවා. ඕජාව සහිත දෙයක් කරනවා. මහත් කරනවා. එහෙම නැතුව නිකන් තොරතුරු දාපුවාම කොලිනාස් වෙනවා විතරයි වෙන්නේ. ඒ නිසා අනිත් දවසේ සමටහන ආනාපානේ නම් ආනාපානේ කරලා එක ආනාපානයක් හරි වැටිච්චා එකේ පුළුවන් තරම් තොරතුරු දෙක තුනක් ලැබෙනවා නම් ඇත්තටම තොරතුරු දෙතුන් ගුණයක් ලැබෙනවා ඒකෙන් පුරවන්න මේ වார்த்தාව ඒකට සමාන තේරේ ඊට සාපේක්ෂව වල්මත් වෙච්ච හිතවිලි අඩු වෙන්න පටන් ගන්නවා ඒකෙදි ඇත්තටම දෙවෙනි සැරේ කියවපු නිසා මගේ ඔළුවට මේක වැටුනේ සක්මණ පිළිබඳව ඇත්තටම හොඳයි කියලා තියෙන හැටි පරියන්කේදීත් ඒ තොරතුරු ඇතුල් කරන්න ඉතින් තරංග තරහ වෙයි ඒක නිසා ඒ තරංග කියපු නිසා gedara වැඩ ගණන් එක ලියන්න නැත්තම් තරංග තරහ වෙනවා අපි යනවා ඊගාව ප්‍රශ්නේ එහෙමයි තිරුවන් සරණයි තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම මූල කර්මස්ථානයේ ලෙස සමවන්න මුලින්ම ලියලා තිනවා මම වසර 10ක පමණ සිට භාවනා කරන අයෙක් වන අතර නිස්සරණ වනයේට ආදුනික අයෙක් වෙමි. මම මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සති භාවනාව වඩන අයෙක්මි. හුස්ම රැල්ල ඉහළ පහළ යන බවද, එය නාසිකාග්‍රයේ වදින බවද දැනේ. සමහර අවස්ථාවල නොදෙනී යන බවද වැටහේ. දැනෙන අවස්ථාද ඇත. ඒ අවස්ථාවට සිහිය හොඳින් පවතී. මේ ආකාරයට පය භාගයක් පමණ භාවනාවේ යෙදිය හැකිය. මෙය ඉදිරියට කරගෙන සිට යා යුතු ආකාරයේ පිළිබඳව උපදේශක් බලාපොරොත්තු වෙමි. මේ අපේ භාගයට පස්සේ තවදුරටත් කරගෙන යන්න බාධාවක් නැත්තම් කාලේ වටිනාකම තියෙනවා. පැය භාගින් නැතර කරන්නේ නැතුව විනාඩි 40ක් කරන්න 50ක් කරන්න 60ක් කරන්න අපි විනාඩි 60 තමයි සාමාන්‍ය සම්මතය වශයෙන් තියාන තියෙන්නේ. එතකොට අපිට හිතන්න පුළුවන් දැන් විනාඩි 70ක ප්‍රයත්නයක් කරනකොට ආනපන ගැන සෑහෙන ඇසුරුකමක් ආදකමක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඔය දැනට ලැබිලා තියෙන ටිකෙන් සන්තෝෂ වෙලා නැත්නම් ධෛර්යමත් වෙලා හැකි තාක් දුරට මූල කර්මස්ථානෙට හිත යොදලා නැත්නම් මෙනෙහි කරමින් මානසික කාර්ය පවත්වමින් තව වැඩි වේලාවක් යනකොට අපි ක්‍රමසහවිදි රාශියක් ඉගෙන ගන්නවා. පිටිගියේ හිතට මූල කර්මස්ථානයක් අමතලා අඳුරලා දෙන්නේ කොහොමද? අඳුන දුන්නට පස්සේ මූල කර්මස්ථානෙට වැඩි වේලාවක් ඉන්නේ කොහොමද? ඊට පස්සේ පිට ගියාට නැවත මූල කර්මත්තන ගන්න පුළුවන් හැකියාව අපේ මූලික නයිසර්ගික ශක්තියක් අන්න ඒක සාතික වෙනවා. ඒ නිසා විනාඩි 30කින් නැතර කරන්නේ නැතුව ටික ටික ටික ටික වැඩි කරමින් පැය දක්වා ගෙනියන්න කියන ආදර්ශයේ එහෙම නැත්නම් උපදේශය තමයි මේ කෙනාට දෙන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පර්යංක භාවනාවේ ඉඳගන්නා සෑම විටකම මාහට ආශ්වාස ප්‍රශ්වාස නාසිකාග්‍රයෙන් නොදැනි. එය පිම්බීම හැකිලිම ලෙසට උදර ප්‍රදේශයෙන් දැනි. එදෙස බලා සිටීමේදී සිත ඒ මේ අත විසිර යන අතර ටික වේලාවකදී හුස්ම නොදැනී යයි. සිරුරද පවතින බව නොදැනි. නමුත් සිහිය හොඳින් පවතී. නිින්ද ගොස් නැත. අවට ශබ්ද හොඳින් ඇසි. ආශ්වාස ප්‍රශ්වාසයේ උණුසුම සිසිල් ගතිය මේ ආදී ලක්ෂණ මට හුස්ම රැල්ල තුල බලා සිටින විට නොදැනේ. එය එසේ වන්නේ හුස්ම දැනෙනුයේ උදර ප්‍රදේශයෙන් නිසාද හුස්ම නොදැනී සිරුරද නොදැනී ගිය විට කුමක්ද කළ යුත්තේ? සිතුවිලි ධාරා ගලා එනවා. ඒවාට යන්නට ඉඩදී බලාගෙන සිටිනවා. මා භාවනාව කරන ආකාරය නිවැරදිදයි කරුණාවෙන් පවසන සීක්වා. ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා. මේකෙදි මෙන්න මේ පුංචි ඉදිරිපත් කිරීම පිළිබඳව පොඩි සංස්කරණය සකස් කිරීමක් සහ සුද්ධ කිරීමක් කරලා දෙන්න පුළුවන්. ආනපාන ගැන හෝ පිම්බීම හැකිලිම කියන දෙකට යන්න ඉස්සලා මේ ඉඳගෙන ඉන්න එක මම දැන් මෙතන ඉන්නවා කියන එකට හිත දාන්න. ඒක පස්සේ සඳහන් කරනවා මේ ඉඳගෙන ඉන්න බවත් මතක නැති වෙනවා කියලා. ඒකල පේන දේ බලන්න ආනාපානෙ පේන්නේ නැහැ, උණුසුම සිසිලස පේන්නේ නැහැ කියන පේන්නේ නැතිව මොනවක් කර ලියන්න එපා. ඔය අවශ්‍යතාව වෙන්නේ අපි කිසිම තැනක කියලා නැහැ අවල් දෙය දැකිය යුතුයි කියලා. පේන්නේ උදරේ පිම්බීම හැකිලිම නම් ඒකෙන් පටන් ගන්න. එතකොට මේ කයට ගත්ත හිත මම ටික විස්තර සහිතව කියන්නම්. එතකොට ආධුනිකයාට මේකේ තියෙන තර්කනේ තේරුම් ගන්න පුළුවන්. අපේ කයට කවදාකවත් හිත ගන්න බෑ ලෝකයේ පිළිබඳව පොඩ්ඩක් හරි අපේක්ෂාවක් තියෙනවා. කායට හිත ගත්ත ගමන් අතීත වශයෙන් ලෝකෙට බැඳෙනවා. අනාගත වශයෙන් බැඳෙනවා. අරයා මෙයා ගැන හිතනවා. අතන ගැන හිතනවා. මෙතෙන්ට හිත ගත්තා නම් කයට එක චිත්තක්ෂණයක ඒ චිත්තක්ෂණ මුළු ලෝකෙම දීලා තියෙනවා. මුළු ලෝකෙම දන් දීලා තියෙනවා. ඒ නිසා ලෝකෙ තියෙන ලොකුම කුසලයි. එතකොට හොඳට බලන්න අපිට චිත්තක්ෂණ කීයක් ලෝකේ අතහැරලා ඉන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක මහ විශාල මේ ඉස්සස් ඇසිස්මස්සේ දන් දෙන දසපාරමිතා පිරන වැඩන්නේ. ඕක දිගට පවත්නවායි කියලා කියන්නේ මුළු ජීවිතේම කරපු පින් ටික. ඊට පස්සේ ඒ කයට ගත්ත හිත උදරයට ලං වුණයි කියලා කියන්නේ හරියට ටාගට් එකට වෙඩි තියෙන මිනිස්සයා වටරවුමට නෙමෙයි දැන් වැද තියෙන තිතටම ලියන්න පුරුදු වෙනවා. මොකයෙම එක තැනකට හිත ගන්න. ඒකට කියනවා ඒකාග්‍රතාවය කියලා. ඒකෝදි භාවය කියලා. එතකොට ඒකෙදි මට නාසය වැටුනේ නැහැ, උණුසුම් වැටුනේ නැහැ, සීතල වැටුනේ නැහැ කියලා කන බින්දක් ගහන්න බෑ. මහා ඒක මුස්පේන්තුයි. පේන දේ කියන්නේ. ඊට පස්සේ දැන් මේ උදරයට හිත දැම්මට පස්සේ ඒක හුරු වෙන්න හුරු වෙන්න උදරයත් එක්ක හාද වෙන්න හාද වෙන්න ඒක හිමීට හිමීට හිමීට දුරවන් වෙන්න පටන් ගන්නවා. දුරවන් කරන්න එපා. ඒක කරන්න බෑ. දුරවන් වෙනකොට උදරයත් නෑ, කයත් නෑ, මොකක්වත් නෑ. අන්නේ වෙලාවේදී ඇති සැකයක් මතු වෙනෝනේ. මේ අරමුණේ සතිය කැඩිලාද? සමාධිය කැඩිලාද? සීල නැති නිසාද? අදක්ෂතාවයද නැත්නම් කෙලෙස් නැතිවීමක්ද? අරමුණේ ඉදිරියට යෑමක්ද ප්‍රතිපදාව විදිහට යෑමක්ද කියන සැකේ එනවා. ඒක සාධාරණයි. අන්නේ සැකේ දුරු කරගන්න සැක තියෙන ඕනම වෙලාවක අර බලමින් හිටපු උදරයට හෝ කයට හිත දාන්න. දැම්මට පස්සේ Tamanට තේරෙනවා නම් කයට හිත ගන්න පුළුවන්. මේ කය තියෙනම ඒක තුනී වෙලා යනවා. ක්ෂය වෙලා යනවා. වැය වෙලා යනවා. ලීන භාවයටපත් වෙලා යනවායි කියලා යෝගාවචරයට එතකොට සුත්තමේ ඥානෙ තියෙන්න ඕනේ. ගොරෝසු කයක් දකින හිත ගොරෝසු කෙලෙසයක් සියුම් වෙච්ච කයක් දකින හිත සියුම් කෙලෙසයක් කය නොදැනී යෑම කෙලස් ගෙවි යෑම ඉතින් ඒක දන්නවනම් දැන් යෝගාවචර දන්නා මොකද කරන්න ඕනේ මොකද දනුග්‍රහ කරන්න ඕනේ කියලා ඒ නිසා අංගුත්තර නිකායේ ඒ සත්‍ය මේ සතරාරම්මන වර්ගයේ කියවන්නේ 11 ආක 12 ආකාරයට සරුවචන්සේ සඳහන් කරනවා කෙලෙස් උපදින තාක් උපදින සංඥාවක් ඇතුව සංඥාව ගොරෝසු නම් කෙලස් ගොරෝසුයි. සංඥා සියුම් නම් කෙලස් සියුම්. සංඥා දුරු වෙන කියන්නේ කෙලස් නැහැ. ඉතින් ඒ නිසා කය සම්බන්ධ දැනුමක් නැහැ. බිම්බිම හැකිලිම දැනුමක් නැහැ. තුනී වේගන යන්නේ කවදාක හදිසිය වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ ඉර බැහැගෙන යනවා වගේ. හඳ බැහැගෙන යනවා වගේ. ඉතින් ඒක දිහා හොඳට අනුග්‍රහ කරමින් තව දුරටත් ගෙවන්න හෝ නැත්නම් ගෙවිච්ච தත්ත්වේ යටතේ පවත්වන්න පුළුවන් නම් මේ ජීවිතේදීම නිවන් දකින්න පුළුවන් කෙලෙස් తాවකාලිකව යටපත් කරන්න පුළුවන් කියන විශ්වාසය එනවා. හැබැයි එන්නේ සුතමේ ඥානයේ තියෙන කෙනාට විතරයි. හැබැයි එන්නේ කය නැති වුණත් බය නැති කෙනාට විතරයි. හැබැයි එන්නේ පිම්බීම හැකිලිම නැති වුණත් බය නැති කෙනාට විතරයි. ඉතින් මේ කයට ආදරේ තියෙන කට්ටිය පිම්බීම හැකිරීමට ආදර තියෙන කට්ටිය මේ කය නොදෙනී යනකොට ඉතින් පිරිත් නූල් ගැට ගන්නවා පිරිත් බෝධි පූජා දෙනවා සෙත් කවි කියනවා নানা ප්‍රකාර දෙල්ලා ඉතින් બોලේ මොකද කරන්නේ බුදුහාමුදුර හරියට පාර කියලා දීලා තියෙනවා කෙලස් කැපෙනකොට මේගොල්ලෝ සුපර් මාකට් එකට ගිහලා තොග වශයෙන් කෙලස් කියනවා ඒක නැත්තම් මගෙන් අහනවා සංස තොග ගන්න තියෙන්නේ කොහෙන්ද කියලා කෙලස් නැති වෙනකොට හදිසියකට මේ හෝල්සේල් බිස්නස් කරන කෙනෙක් හිටියක ඉන්නවද කියලා අහනවා කෙලස් ටිකක් ගන්න. නෑ ඔක නැති වෙන්න අරින්න. හැබැයි නැති වෙන්න යන අර පියවර ටිකට යන්න ඕන. ඉස්සල හොඳට දැනගන්න ඕනේ කය. ඊට පස්සේ ඒක ඇතුලේ ශියුම් අරමුණක් තමයි පිම්බීම ඇකිලිම කියන්නේ. ওই දෙක හරහාම යන්න පුළුවන්. දෙක හාද වෙන්න වෙන්න අරමුණු වෙන්න වෙන්න වෙන්න ඒක එන්නේ තුනී වෙන්න පටන් ගන්නවා. ආය තුනී උනේ නැහැ කියලා අඬන්න නෙමෙයි මම මේ කියන්නේ වෙන්න පුළුවන්. අන්න ඒකට ඒකට අනුග්‍රහ කරලා හැකිතාක් තුනී හිතක් තුනී කෙලෙස් සහිත ප්‍රමාණයක් නැත්නම් කෙලෙස් අඩු වෙච්ච ප්‍රමාණයක් ඇතුව ජීවත් වීම සඳහා අපි කරන්න ගන්න උත්සාහයට අපි කියනවා සම්මා ආජීවය එහෙම නැත්නම් යහපත් පැවැත්ම එහෙම නැත්නම් අත්ත සම්මා පණිදි ජීවිතේ හොඳ પરමාර්ථයක් ඇතුව ජීවත් වෙනවා කියලා ඕක කවදාකවත් මම දැකන්නේ විශ්වවිද්‍යාලෙක උගන්වනවා ඕක මම කවදාකවත් දැකලා නැහැ දේශපාලන පන්තික ආර්ථික පන්තික උගන්වනවා. මේ සර්වඥාන්සේ විතරයි උගන්වන්නේ. එකක් අල්ලලා දෙනවා ඒක ගෙවෙන හැටි බලපන්. ඕක මහා ගැඹුරු භවනාක් විදිහට උගන්වනවා. khයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිසග්ගානුපස්සන. khයානුපස්සන කියන්නේ මේක ගෙවෙන හැටි බලනවා, ක්ෂය වෙන හැටි බලනවා. වයානුපස්සන කියන්නේ වැය වෙන හැටි බලනවා. නිරෝධ වෙනවයි කියලා කියන්නේ නිරුද්ධ වෙනවා. පටිනිස්සක් ගන්න පස්සනා කියන්නේ අතහැරීම පුරුදු කරනවා. ඉතින් අන්න ඒක එනකොට කෙලෙසේ තමයි දැන් මම මොකද කරන්න කියලා අහන්නේ. එහෙම නැත්නම් නැති වෙච්ච එක අයිය හුස්ම ගන්න හදනවා. එතෙන් කය අතගාලා බලනවා මේකෙන් පේනවා අපි කෙලස් වලට කොච්චර ආදරෙද කියලා. ඉතින් අද ආරම්භක දවසේ මේවට අතර වැඩි ඉස්සරහට එනකොට කවුරු කවුරුත් අර භාවනා කාලසටහන පුරුදු වෙනකොට අපිට මේ ප්‍රශ්න වැඩි වැඩියෙන් මතුවෙන පටන් ගන්නවා. මම බලාපොරොත්තු වෙන එදාට මේකටත් වැඩිය පළල් ධර්ම සාකච්ඡාට මේක යොමු කරන්න දැනට කියන්න තියෙන්නේ ආනපානයයි පිම්බීම ඇකිලිමයි පටලවා ගන්න එපා. නැති ආනපානි හෝ උණුසුම් කම්පන චංචල ගති ගන්න නෑ කියලා කන පින්නම් ගහලා ලියන්නත් එපා. මොකද විපස්සනා කියන්නේ තියෙන දේ බලන එක විතරයි. එනිසා මේ තොරතුරු ටික හරිම හොඳයි. නමුත් අර බොල් පිටකාටුව බැත ඔක්කොම කලවම් කරලා තියෙනවා. උහුලම් කරන්න. උහුලම් කරලා බැත වෙන් කරන්න, කාටුව වෙනස් කරන්න, පිට කාටුව අයින් කරන්න. එතකොට මේකෙන් වැඩගත හැකි. මේකේ ආහනපානෙත් දාගෙන, බිම්බිම හැකිලිමත් දාගෙන, කයත් දාගෙන මේ බැත පැහැලා නැහැ. ඒක බොහොම දක්ෂකමක් ගොවියගේ තියෙන මේ බැත වෙන් කර ගන්න ගතිය බොහොම දක්ෂකමක්. මම මේ කරන්නේ උලං කරන එක. උඩ කියන ගරනවා කියලාත් කියනවා. පාහිනවා කියලාත් කියනවා. අස්සන ගෙනාට පස්සේ මේ බැත ටික වෙන් කර ගන්නවා කාටුව පිට කාටුව වෙන් කර ගන්නවා ඒ නිසා ගමන යන්නේ පිම්බීම හැකිලිමත් එක්කනම් ඒකට අදාළව කරගෙන යන්න භාවනා වෙනසක් කරන්න දෙයක් නැහැ මේ තොරතුරු ඉවත් කිරීම ගැන විතරයි මම මේ විවේචනය කරන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නයට ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න එපමණයි ප්‍රශ්නයක් අහන්න තියෙනවා Venerable Sir, please accept my uh, reverence. Um, my question to you is about the sitting meditation. And uh, I'm a beginner for meditation at first place. This is the first time I'm coming to a hermitage monastery like this. Uh, I in doing meditation, I concentrate myself on the six door senses, and each of them I concentrate and I see to a, I come to a point where I disappear in each of them, and then I come to a point where I concentrate on the nose. And in the nose, I breathe in and I breathe out, as well as concentrate on the coolness and warmness of it. And I checked on the length of the breath also. But then I come to a point where I disappear in that as well. But with that point, a certain fear comes inside me, and then I lose concentration. What am I supposed to do? And as a beginner to meditation, what is the best advice you can give to me? Thank you. So uh, already you got the basic instructions, I hope. So what to do in sitting meditation walking meditation. So it is completely agree with what you are talking about. So first you mentioned your basic thing is six sense doors. First and foremost, make sure how do you verify, how do you know whether your attention come to the six best sense bases. That you have to make sure. Because it may be imaginary. It may be a brainwashing. It may be thinking. So make sure, because it is physical, concrete thing. So you have to make sure, how do you know whether the mind or, or noting come to the, your six sense doors. Usually it is not happening. Because one thing at a time, out of six sense doors, only one is prominent. So you have to enumerate when you bring the attention to here and now, which sense door? So you can't say in general term, I bring the attention to the six sense doors because it is not practical. Theoretically yes. It's not practical. So what you are talking about is not verified information. Uh, wait, wait, wait. Okay. And later, to give a practical pragmatic answer, you say nose. Then I know now you are talking of something true to type. You feel the nose, you feel the in-breath and out-breath. Now you are pragmatic. It's also one of the six sentos. But you are not talking about the six sentos because in theoretically, yes, practically it is never happened. So that is why the Buddha says, when you sit, whatever the prominent, that must be your pivotal point. That must be your reference point. That must be your object of information. So that must be clearly indicated. Whenever I be here and now and mindful, now my mind is in the nostril. I am going to talk about the in-breath and out-breath. So see the features, see the characteristic and the, mm, the shape of the breath. Shortness, longness, coldness, heat, stiffness, tension, movements, end of the nose, tip of the upper lip, whatever may be, are very, very crucial information. And verily, whenever you focus into that kind of a thing, it starts to dindle off. It starts to taper off so that indicates your, your attention is much, much, much aligned now. You feel it. Because then only you can see. And your mindfulness becomes sharper. And your concentration also becomes sharp. But your talk is more to the concentration. I please ask you to come back to the mindfulness. Don't talk about the concentration. It's a byproduct of mindfulness. So for the moment we leave it aside. We keep the mindfulness. So what happens is, you get the materiality, breath, coldness, stiffness, tension movements, now slowly disappearing. More it disappear, mindfulness become more powerful. And it is shift, change into the fear. Now it is not a material thing. Now fear become your object of meditation. But still you have to make sure you are mindful. You are shifting to the gross object to the subtle and then it becomes subtlest and then mindfulness intact, the fear arises. So simple advice is please take your fear as your primary object. How to do? Go prepare. Is the meditation correct? The meditation penetrate, instead of the materiality, mentality come into being. Maybe fear, maybe uncertainty, maybe boredom, maybe monotony, maybe sleepiness. Maybe many things can happen. Everything is nothing but the, the anger or, or hatred. So you have to, if you go prepared, you know now you are much advanced, mindfulness is there, object of meditation is almost gone, or materiality almost gone, but the mentality is now face to face. It is nothing to develop entertainment of doubts. Just be go prepared, and you will you can as far as you facilitate mindfulness appreciate mindfulness let mindfulness be face to face with fear it's a very uh, adventurous stage not to stop meditation you have to say this is the point you start meditation this is the point really you are doing with your personality traits your likings and disliking your habitual traits all everything represent through fear. The day you understand fear, you understand the whole humanity. Whole humanity is driven by fear. They do find answers outside. Buddha says, don't find answers outside, just understand the fear. Everyone, each, every moment, they are fighting because of fear. They are not contented. They are not peaceful. They are not here and now. So answer is here and now as far as you try to understand the fear. For that simple answer is go prepared. It may be too much, too quick or too rush to take this as the advice in the very first day in the retreat. But I am talking with respect to your statement. So I hope you can understand. Uh, I'm sorry, what do you mean by saying being prepared? Go, go, be, um, next day you have to understand whenever the object disappears, fear has to come. So you go prepared. Materiality disappears, fear, uncertainty, uh, boredom, monotony, many, many face facets of the same fe fellow. Same thing is a hatred. You understand the humanity. Whole humanity is driven by this single fact. The Buddha says whole gamut of defilements could be recognized as one word, fear. So we are burning. All the time we are burning because every action, every word, every thought coming out of fear. Uncertainty, now you are instead facing the fear. That is very adventurous. I usually say it is male. Oh, or, or masculinity. So I am asking you to be a male. Be masculine. Arrogance. Attacking. Not attacking at, as such. Just let the face to, just to be face to face with the fear. Then fear is no more. As far as you are running, fear become very concrete. Just go prepared for the fear. Ready? Sure? So basically you're telling me to understand fear, is it? Disadvantage. No, you're telling me to understand fear instead of running away from it. Just face it. First and foremost is the facing. Okay. And then your mind will come out thousand and one ways and means. Moment you face the fear, so far we were doing running. So, so far we are utter at the lost. Now we are running with the Buddha. We are running with mindfulness. We are running with our trial and error experience and just be face to face with the fear. It is not so hard. It is not so hard once you go prepared. Then you feel your potential. Then you feel your preparedness. And preparedness is the solid answer for this. Sometimes you may get it in even walking meditation. not only in sitting even in walking meditation it can happen so even in the day to day activities it can happen but many are experiencing this in sitting meditation thank you venerable sir thanks so much දැන් අපි බලාපොරොත්තු වෙච්ච පැය නම් ගත වෙලා තියෙනවා වෙන කාට හරි මේ කියපු දේවල් මත හෝ කල්තබු දේවල් මත කරන්න කියන දේක් තියෙනවා නම් අපි වෙලාව ගනිමු නැත්නම් අපි යනවා පැයක විතර සක්මන් භාවනාවකට ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා සාමූහික භාවනාවකට. අවතරයි ස්වාමීන් වහන්සේ මේ මුලින්ම මම කියනවා මගේ භාෂාව ටිකක් කියන්නේ මම භාෂාව සිංහල නෙමෙයි වැරදි මම තිබොත් මේ සමාවෙන්න දෙමළද ආ මුස්ලිම් මොකද්ද මව භාෂාව දෙමළ ආ තමිళ சொல்லுங்க கொஞ்சம் கொஞ்சம் இலங்கையது කමන්න සිංහලෙන් කිය මට එච්චරම දෙමළ බෑ මගේ භාවනාවල දැන් ප්‍රධානම අරමුණක් විදිහට මම ගන්නේ මේ වාඩි වෙලා කෙලින්ම ඉරියවට මේ මොන දාන එක හොඳට පැටල වෙලා මේ ඉන්න ඉරියව් දිහා බලනකොට මේ මා මට දැනෙන්නේ හරියට මේ වතුර බිඳුවක් වගේ ඒ ෂේප් එක තමයි දැනන්නේ. එතකොට ඒක يعني ශරීරය එච්චර සොලිඩ් නෙමෙයි. නිකන් ভাইබ්‍රේට් මේ ඒ මට්ටමින් තියෙන්නේ. එතකොට මට මගේ මේ මැද පපුව මැද තමයි ඊළඟට දැනෙන්නේ. එතකොට මුලදී පපුව ඉස්සෙනවා පහත් වෙනවා දැනෙනවා. ඊට පස්සේ දැනෙන්නේ ඇතුලෙන් පපුව හරි මැද ඇතුලට ඇදෙනවා වගේ නිකන් වැකියුම් එකක් වගේ ගතියක් දැනෙනවා. ඊට පස්සේ අර මුලදී දැනෙච්ච ශරීරයයි ভাইබ්‍රේට් ගතිය පසුබිම්මට තියෙනවා. ඒකේ මැද තමයි අර අනිත් ගතිය තියෙන්නේ. ඒ දෙක මාරුවෙන් මාරුවට එනවා. ඊට පස්සේ එතනින් පිට ගියොත් දැනෙනවා පපුව ඉස්සෙන එක. අර වැකියුම් ගතියයි මගේ අර මේ ভাইබ්‍රේට් ඒ ලයින් එකයි ඊට පස්සේ තුන්වෙනි එකට දැන්නවා නම් දැනෙන්නේ පපුව ඉස්සෙන එක. ඒ වගේ ගොඩක් වෙලා ඉන්නට පුළුවන්. ඊට පස්සේ ආය එතනින් හතරවෙනි එකට යනවා නම් යන්නේ මේ කමටහන් සුද්ධ කිරීමේදී මම මේ කොහොමද කියන්නේ කියන එක. එතනින් පටන් ගන්නවා. එතකොට මම දන්නවා දැන් පිට යන්න යන්නේ කියලා. ඒක දැනගත්ත ගමන් ආය අර පළවෙනි එකට යනවා. ඊට පස්සේ ඒ තුන හතර තුල තමයි මේ සාමාන්‍යයෙන් පැයක් විතර එන්න පුළුවන් මගේ කකුලේ අමාරුවක් තියෙනවා මේ ආතරයිටිස් ගතියක් ඒ නිසා මේ ගොඩක් වෙලා ඊට වඩා එන්න ටිකක් අමාරු වෙනවා දැනට ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ දැන් සිහිය කියන එක ස්වයං මහන්සි මම ඉස්සෙල්ලාම හඳුනාගත්තේ දැන් අවුරුදු 3ක් 3කට වගේ කලින් ඒක මම ස්වාමීන් වහන්සේට කියන්න ඕනි මේ මම සිහිය කියලා හිතන් ඉන්නේ මොකද්ද කියන එක. මේ දවසක් නිල්ලම්බ භාවනා මධ්‍යස්ථානයේදී මේ බෝධි බුද්ධ වන්දනාව කරද්දී මට එකපාරම දැනුණා මේ මම බුද්ධ වන්දනාව කරන එකට මගේ තුළ වෙනම සාක්ෂියක් තියෙනවා. එතකොට નિરાයසින්ම බුද්ධ වන්දනාව සිද්ධ වෙනවා. වෙනම සාක්ෂියක් එතන තියෙන බව. එදා පටන් අරගෙන තමයි මේ ඉරියව්වට හිත දාන එක ගොඩක් පුරුදු කරේ පරියං පරියංක වලට වඩා මේ සක්මන් භාවනාව පුරුදු කරාන් පස්සේ මට මේ එදිනෙදා ජීවිතයේදී දැන් බයික් එක පදිනකොට ওই ඕනම අවස්ථාවක මේ ඉරියව්වට හිත දාගෙන ඉන්න පුළුවන් ඒ ගතිය ඇති වුණා මේ ඒකත් එක්ක ජීවිතය කියන්නේ දකින්න විදිය සෑහෙන වෙනස් වෙලා තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. අපි දැන් භාවනා වැඩසටහනත් නෝන දෙන්නම සහභාගී වෙනවා මේ එනකොට දැන් භාවනා වැඩසටහන සම්බන්ධ වෙන්න එනකොට මේ මට ඕනි වුණා මේ එයාගේ ඔෆිස් එකට ගිහිල්ලා බෑග් එක එයාට බාර දෙන්න. මේ ඊට පස්සේ ගිහිල්ලා දැන් බයික් එකේ මං ගියේ මේ වැස්සක් එන්න වගේ. ඊට පස්සේ වැස්සට කලින් මං නුවර යන්න ඕනේ බයික් මේ බෑග් එක දීලා ඒ නිසා මේ ටික නතර වෙලා හිටියා ෆෝන් කෝල් එක ගත්තා මේ ෆෝන් එක ආන්සර් කරේ නැහැ. එතකොට මේ එන්න අකමැත්තක් ඇති වුණා. දැන් කාලයකට පස්සේ ඒක මට දැනුනේ. කියන්නේ තරහ ගතිය කියන එක යම් කිසි විදියකට යටපත් වෙලා තිබුණේ. මේ කෝස් දෙක තුනක් දෙතුන් පාරක් ගන්නකොට කලින් මම එකපාරක් කියන්නේ කෝල්ස් එකපාරක් ආන්සර් කරේ නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් නම් දෙතුන් පාරක් ගන්න ගියාම තරහ යනවා කියලා මම එකපාරෙන් නතර කරලා තිබ්බේ ඒ වැඩේ. ඊට පස්සේ ඉදා මට දැන් ගොඩක් බලන් ඉන්නත් බෑ මේ වැස්සත් වෙනවා වගේ කියලා මම දෙතුන් පාරක් ගන්නකොට ආයේ අර පරණ පුරුද්දට වගේ ලොකු එනර්ජි එකක් එකපාරම පිටත් වෙන්න ගත්තා. ඒක හරියටම කියන්නේ ඒක භාෂාවට පරිවර්තනය කරොත් ටිකක් තරහ යන ගතියක් වගේ එනවා. ඒ නිසා මං බලාගෙන හිටියා එනකන්. ඊට පස්සේ බෑග් එකේ දීලා මම ගියා බයික් එකේ දැන් කිලෝමීටර් 10ක් විතර යනකන් මගේ පපුව මැද හරියටම ලොකු ගින්නක් වගේ ඇවිලෙන්න ගත්තා. ඒක දිගටම තිබ්බා. ඊට පස්සේ මම බලාගෙන හිටියා මේ මොකද්ද වෙන්නේ කියලා. ටික ටික ටික ටික අඩු වෙලා එක පොයින්ට් එකකින් ඒක අනිත් පැත්තට හැරෙන්න ගත්තා. ඒක කැමැත්ත පැත්තට හැරෙන්න ගත්තා. ඊට පස්සේ මම මේ බයික් එක නතර කරලා ඊට පස්සේ දැන් කෝල් එකක් අරගෙන කිව්වා මේ දැන් නම් හරි කතා කරමු කියලා. මේ ඒ කියන්නේ ඒ වගේ තත්ත්වය තමයි දැනට තියෙන සම්මහන්ස මේ ඉස්සරහට මේ කොහොමද කරගෙන යන්නේ? දැන් මට අහන්න හිතුණා මේ දැන් කෙලස් කැපෙනවා කියලා කියන්නේ අර ගොජ දානකොට බලන් ඉන්න පුළුවන් ඒ වෙලාවේදී ඒක වෙන්නේ කියන එක තමයි අහගන්න ඕනේ වෙලා තිබෙන්නේ. ඇත්තටම අවධාන කොටසේ කියනවා කෙලස් ಜಾති කොටක් තියෙනවා. ඔකෝයි පරිඋත්ථාන මට්ටමේ කෙලස්, ඔබ්සෙෂනල් කෙලස් කැපෙන හැටි ඔය කියන්නේ. ඊට ඉස්සෙල්ලා තියෙනවා විතිකම කෙලස්, ඊට පස්සේ තියෙනවා සියුම් අනුසය කෙලස්, පරිඋත්ථාන කෙලස් කැපෙන පැත්ත නම් කීත හැකි මතුවෙලා කෙලේශයක් එහෙම නැත්නම් කැතිපිච්ච නැති අකුසලයක් ඇවිල්ලා ඒක ක්‍රියාවත් වෙන්න දෙන්නේ නැතුව ඒක දිහා බලාන ඉඳලා ඒක හේම නැති වෙන්න ගන්නවා. තාම කෙලෙස් ක්‍රියාවත් වෙලා නැහැ. එතකොට මේකට කියන්නේ පරිඋත්ථාන කෙලෙස් කියලා මේක හරි ලස්සනයි. මේක ඔක්කොගෙම එකයි. ඔය ගෑනු පිටින් ભેදයක් නැහැ. මොනවා හරි කෙලෙසක් ආපම හිටියා බලාගෙන පුළුවන් ඒක බහින. බහිනකොට අනිත් පාටියකෙත් කෙලෙස් බහලා ගිහිල්ලා. ඒක පරිඋත්ථාන මට්ටම. මුල් කොටසේ බලනකොට අපේ ভাইබ්‍රේෂන් එක තේිනවා අපි ඉන්න බවට ඊට පස්සේ වතුර බින්දුවක් වගේ ඊට පස්සේ හුස්ම ගන්න බවට වතුර බින්දුව මැද තේරෙනවා ඊට පස්සේ මොනවා හරි හිත පිට ගිය ගම මේ ভাইබ්‍රේෂන් එක උඩ පල්ලෙහාට යනවා විවිධ දේවල් යනවා නමුත් හිතන්න පුළුවන්ද ඔය හතරම හැම වෙලාවෙම තියෙනවා ඕනි වෙලාවක තියෙන ස්වයංමාත් ඒ හතරම තියෙනකොට බුදු වෙච්ච එකනා නිවන් දකපු එකනා ভাইබ්‍රේෂන් එකේ විතරයි ඉන්නේ වතුර බින්දුව බලන්න යන්නෙත් නැහැ. වතුර බින්දුව උඩ යනවා බලන්න යන්නෙත් නැහැ. මොකුත් නැහැ. භාවනා කරන එකන ভাইබ්‍රේෂන් එක දකින්න ගමන් දකින්නවා මේක මැදනේ රිල්ලම් කැල්ල තියෙන්නේ. හුස්ම ගන්න එකේනේ. පිම්බීම ඇකිලිමනේ කියලා ඒකත් එක්ක කටයුතු කරනවා. අර ভাইබ්‍රේෂන් එක හොඳ නරක දන්නේ එයා ගොඩක් කරාට අර බින්දුව තමයි අල්ලගෙන ඉන්නේ. එහෙම ඉන්නකොට නුපුරුදු යෝගාවචරයට ඒක තියේදී පිටතැන් වලින් මගේ හිත ඇදලා යනවා පෙන්නනවා. ශබ්දෙට වේදනාවට හිතුවේට එයා ඉතින් ඒක ගැන කතා කරනවා. එයා අර වයි වතුර බින්දුව දිහා බලන එකනේ භාවනා කියන්නේ. එතකොට හිත පිට යන්නේව වෙනවා. හැබැයි එයා අර වතුර බින්දුව ගැන කතා කරනවා වෙනුවට අර වටපිට දේවල් කතා කරපු ගමන් හිත එහෙට යනවා. හොඳට භාවනා කරපු එකනට දින ඕනෙම කෙලෙසයක් තියෙන වෙලාව. අම්මා මැරුණත්, ගෙට ගිනි ගත්තත්, දරුවෙක් මැරුණත් අර ভাইබ්‍රේෂන් එක තියෙනවා. ඉතින් ඒක දිහා බලපෑ ඉවරනේ. ඒක ස්වාමීන් වහන්සේ මම සමහර වෙලාවට try කරලා තියෙනවා මේ නිදා ගන්න වෙලාවේ. නිදා ගන්න වෙලාවේ මේ බලාගෙන ඉන්නකොට අන්තිමට මේ අපි දැන් භාවනාවේදී යන ඒ ස්ටේජස් පහු කරගෙන වගේ තමයි නිින්ද ඉස්සෙල්ලාම වැටෙන්නේ. ඊට පස්සේ දැන් අර ඉස්සෙල්ලාම අපි දැන් නිකන් බලද්දී වුණත් මා ඒ කියන්නේ පේන යම් දෙයයි මගේ අතර මේ තියෙන මේ අභ්‍යවකාශයේ තිත් වලින් පිරීලා වගේ තමයි පේන්නේ. දැන් නිින්ද යනකොට ඒක ඒ තිත් ටික ආලෝකමත් වෙලා කොහෙන් හරි පොයින්ට් එකකින් වෙනම මොකක් හරි රූපයක් හිමීට හැදිලා ඇදිලා ඊට පස්සේ ඒක බලන් ඉන්න කෙනා නැති වෙනකොට ඒක වර්ණවත් වෙනවා. එතකොට හීනයක් විදියට ඒක පටන් ගන්නවා. බබා දොයි. එතන එක්ක බුදි වෙනව නැත්නම් බුදු වෙනවා. එතකොට ඒ ඒ කියන්නේ සමහර වෙලාවට හීනේ තුලම පේනවා මේ මම දන්නවා මේක හීනයක් කියලා. මනෝ විකාරය බව තේරෙනවා. නමුත් හීනේ ගැටුම් නැහෙනේ හීනේ අසහන නැහෙනේ මනෝ විකාරය නිසා අපි ඒකට යනවා. ඒක සීන ලෝකේ බොන මිනිස්සු ඕකනේ කරන්නේ. බීලා තියෙනවද? කලින් බීලා තියෙනවා. සාරාය. පීවට පස්සේ ඔය සූස්ති ඉන්නේ. ඒක ගෙදර ගෑනේ මොනවා කිව්වහමකෝ ඇල්කොහොල් ටික වැඩ කරනකම ඉන්නවනේ. ඉතින් මන්න හරි කැමති බොන කට්ටිය. ඉතින් ඕන බීලා පැත්තේ ලහිලා මේ මල හොන්තු මේ ජීවිතේ ප්‍රශ්න විසඳන්න බෑනේ. මේ බොන එක බොනවා ඉතින් මොනව කරන්නේ? මොකද ඌට ඌට ප්‍රොජෙනක් තියෙනවා ඒකේ. දැන් බුදුහාමුදුර අපිට දෙන එකේ ගෙවන් නැතුව ඩෝප් එක හම්බ වෙන්නේ. බුදුරජාණන්සේ ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ඤපාන නොමිලේ ලැබෙන්නා වූ මේ සැපේ අරක්කු බොන මිනිහට වැඩිය අපි හදාගත් අරමුණට හිත දාපු ගම ඒකට කියන්නේ සුම්මයිරි මොකද්ද සුම්මයිරි කියන්නේ නිකන් ඉන්නේ කියලා කියන්නේ ඈ නිකන් ඉන්නේ කියලා ඕක කිව්වට මේක එකක් ගණන් ගන්න නැහැ අනිත් එක සායමන් શબ્දයෙන් පිට ගියා අතීතයට ගිනා අනාගතයට ගියා කියලා කිව්වට ඒ තරමුණක් විදියට ගන්නකොට දැනෙන්නේ ඒ තුලත් 아무ත් වර්තමානයක් තියෙන බව අතීත අනාගතේ වැඩ කරන්නේ වර්තමානයේ තමයි කොහොමද ඒ කියන්නේ ඒක කියලා අපි අතීතයට යන්න බෑ. අපි දන්නවනම් අතීතයට යනවා කියලා කියන්නේ මේ හිත කරන කෝල මොකට බය වෙන්න එපා. උඹ අතීතයට යන්නේත් වර්තමානයේ ඉඳගෙන අනාගතයට යන්නේත් වර්තමානයේ ඉඳගෙන ඒ නිසා අතීතයට ආලෙත පළච්චා මම යන්න කියනව නෙවෙයිනේ එයා ගියාවයි කලබල වෙන්න එපා ඒක ප්ලේ වෙන්නේ වර්තමානයේ තුලින් ඉතින් ඒක කවුරුත් දන්නේ නැහැ උගදිනේ කියනවා අතීතයට ගියාම අපි අතීතයට යනවයි කියලා එහෙම ගන්නෑ ඉතින් ඒක නිසා මේ කෙලෙස් වලට බය වෙන්නේ වර්තමාන මොහොත සතිය Tamange අරමුණ හරියට ස්ථාවර කරගත්තේ නැති එක නම් මඩේ හිටපු ඉන්න වගේ යහට මැට වැනෙනවා. හොඳට මේක පදනම තියෙනවා සතිපට්ඨානය කියන්නේ ඒකයි සතිය පිහිටවගත්ත කෙනාට තේනවා ඔය සතියට ඇවිල්ලා අතීත අනාගත ආවට ඔක්කොම දෙල්ලම යන්නේ වර්තමාන මොහොතේනේ ඒක තේරුම් ගත්තට පස්සේ මොකෝ හිට ගියාම මොකෝ උඹට වර්තමාන මොහොතේ ඉන්න පුළුවන් බව සාතික කරන්න කැමැතිනම් කයට හිත දාලා බලන්න කැමැතිනම් ආනාපානෙ හිත දාලා බලන්න කැමැතිනම් වම දකුණට හිත දාලා බලන්න එතකොට ඒක හොඳටම රූප ධර්මයක් අල්ලන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිසිසේත්ම නැති දෙයක් නෙවෙයි මේ කතා කරන්නේ. තියෙනවා අපේ හිත නිතරම කෙලස් ගැනමයි කතා කරන්නේ. ඒ නිවන පැත්තක තියෙනවා. ලොකු සංසය කියනවා බණකදී ඔය මොන විදියට කෙලෙසෙන් හිත කෙලෙසුණත් ඒ හිතේ ඒකාග්‍රතාවය කියන චෛතසිකේ ඒ මොහොතෙම තියෙනවා. අපි ඒක ගන්නෑ. අපි හිතනවා මෙවැනි හිතක ඒකාග්‍රතාවයේ තියෙන්න බෑ. සතියේ තියෙන්න බෑ. සමාධියේ තියෙන්න බෑ. මගේ අම්මා මැරිලා මට ගෙට ඉසබිනි අරගෙන මගේ ගේ ගිනි අරගෙන මගේ දරුවා මැරිලායි කියලා අර කුණු හරප තමයි කියන්නේ. නමුත් ඒ වෙලාවේ බැලුවත් නැත්නම් බඩචාරාවට නිවන් දකින්න පුළුවන්. අම්මත් මැරිලා ගෙටත් ගිනි අරගෙන මිනිහත් මැරිලා දරුවෝ දෙන්නත් මැරිලා බුදුහාම කියන දිය පිටෝපන් කියලා. අපේ හරියට සමහරවල්ට තේරෙන ස්වාමීන් වහන්සේ මේ දැන් රියැලිටි කියන එක ඕනිම මොහතක ඕනිම දෙයක් ඉන්ෆිනිට් වගේ ඕනිම දෙයක් වෙන්න පුළුවන් කැපැසිටි එක ඕනිම මොහතක තියෙනවා. අපේ රුචි අරුචිකම් මත අපි අපි අපි සමවදින්නේ අපිට ඕනි දෙයට. අපි ඉපත්‍ය මිනිස්සු. මිනිස්සු වශයෙන් අපිට තියෙන potential possibility ඒකට විභව ශක්තිය කියන අපි ඔක්කොම සමානයි. ඒ විභව ශක්තිය කට්ටියක් හිතනවා මම ගෑණියක් කියලා. ඉතින් ගෑණියක් තමයි. ඉතින් කවුද නැහැ කියන්නේ. තව කෙනෙක් හිතන්නේ මම පිරිමියෙක් කියලා. ඔව් පිරිමියෙක් තමයි. බුදුහාමුදුරුවෝ කියනවා ගෑනු පිළිවෙකම තියෙන්නේ උද්‍යප්පේ ඥානෙ දකින්නකම් විතරයි. මේගොල්ලෝ මේ ගෑනු අයිතිවාසිකම් පිළිබඳ සමිති පිටවන්න පෙළපාලියන. මුන්ට කස වලින් ගහන්න ඕනේ. මුන්ට කස වලින් ගහන්න ඕනේනේ. මේ අතහැරලා ඉදිරියට යන්න බුදුහාමුදුරුවෝ පාර තියලා තියෙනවා. මේ සිවුර ඇඳගෙන හිටියට මම හාමුදුරුවෝ නොවෙන්නේ නෝයි. නමුත් මනුස්සකම තියෙනවනේ ඕගොල්ලන්ට වගේ මට. ඒක දකින්න නැතුව මේ මහානකම දකපු ගමන් උඹ තියන්නිකායද ඔබ රාමඤ්ඤනිකායද ඔන්න පටන් ගත්තා. පලි. මනුස්සකමට පලියංකෝ. එකෙකුටවත් යන්න බෑ. සිංහල බෞද්ධය විතර ඒකට දුර්වල જાතියක් නැහැ. ඒක කහලා ඉවරයි අපේ හිත කාබාසිනිය කරලා ඉවරයි. මේ සිංහල බුද්ධ ධර්මවත් දාලා ඔළුවට. ඉතින් ඌ ඒක රකින්න හදනකොට ඌගේ manussකම රෙද්ද පල්ලෙන් බැලලා යනවා. manussකම රකින්න ඕනම කෙනෙකුට වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්. වර්තමාන මොහොතේ ආවට පස්සේ ඌගේ ඥාන පිරිමකමක් තියෙනවා. හරි කැමති මේ වගේ නම්ම ඩාල් කෙනෙක් ඉන්නවා. නම්ම ඩාල් කියන්නේ මොකක්ද? අපේ එක නෑ. මුන් එක ඉන්න ඕනේ. ඒකල අනිත් ඔක්කොම જાති එක වැඩ කරන යනකොට සිංගලකම ඕනේ මනසකම ගන්න. ওই ভাইබ්‍රේෂන් එක කියන එක ඕනෙම කෙනෙකුට ඕනම වෙලාවෙ තියෙනවා. ඒකට යන්නේ අපි නෝන්ජල්කමක් කියලා හිතලා ඒ වෙනකොට ඉසాత බඳගෙන අඬනද අරයේ දුක් ගැන මෙයාගේ දුක් ගැන කටවුල් කර කර කතා කරමින් ඉඳ ගියාම අපිට මේ ভাইබ්‍රේෂන් එක දැක් ගන්න වෙලාවක් එන්නේ නැහැ. නමුත් ভাইබ්‍රේෂන් එක manussකම. උප්පත්තියේ ඉඳලා අපිට තියෙනවා. ඒකට බුදුහන්තෝ භවයේ කියන නම දාලා තිනවා. හැම වෙලාවෙම අපි ඉන්න බව දන්නවා. හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් මොනවා වුණත් ඒ නිසා ඒක භාවනාවේ හරියට වෙන් කරලා ගත්තට පස්සේ තේරෙනවා උප්පත්තියේ ඉඳලා තිබිච්ච එකක් මේ වෙන් කරගන්න බැරි මට නම් පේන්න තියෙන්නේ මේ සදාචාරවාදය නිසා කියලා. අපි මෙච්චර වද විඳලා තියෙන්නේ මේ සදාචාරය රකින්න ගිහිල්ලා. ඒකට ඒකට කොටු වෙලා කවදාකවත් එයින් එහාට යආ ගන්න බෑ. ඒක නිසා ඩිසිප්ලිනේරියන්. ඒ ගතිය නිසා අපි කුරුසෙට තියලා එනවැදිලා තියෙන්නේ අපිට. අපි දඬු කඳේ කියලා පෙරලනා වගේ පුදුමාකාර හිරවිල්ලක් හිර වෙලා තියෙනවා. මේ සදාචාරයේ තියෙන මේ සමාජ ආශ්‍රයයට විතරයි. ඒක නිකන් මේ සමාජ ධර්මයක් විතරයි. ඒකෙන් තොරව උඹ නිකන් කොටු වෙන්න එපා. ඔකට භවනා කරන වෙලාවේ සමාජෙන් ආත් වෙලා කයට හිත දාගෙන ඉන්න. ඒකට ඕනනම් ভাইබ්‍රේෂන් එක පේනවා, ඕනනම් බිම්බිම ඇකිලින් පේනවා. ඕනනම් සද්දත් ඇහෙනවා ඕනනම් ඒකට තියෙන අකමැත්තක් තියෙනවා මේ හතරම තියෙනවා අර කම්පන චංචල වේගයේ හිත තියාගෙන පුළුවන් නම් ඒ බ්‍රිස්බේන් ගියාට පස්සේ ඒ ටීචර් කෙනෙක් කියනවා ළමයින්ට ඉගෙනවලු ආනපාන. ඉතින් පොඩි ළමයි අවුරුදු 6ට වැඩි අඩු ළමයි මොන්ටි මොන්ටිසෝරි. ඉතින් ඒ ළමයි කිව්වලු එක ළමෙක් කියනවා ඉතින් මට හුස්ම ගන්නකොට බඩ පිම්බෙනවා කියලා පේනවා. නහය පේනවා. ඒක ළමෙක් වල මට මොනවක්වත් පේන්නේ නැහැ කියලා. ඉතින් ටීචර් හිතුවලු මේ ළමයට තේරෙන්නේ නැහැ නේද පොඩි ළමයිනේ. දෙවෙනි දවසේ කියලා බැලුවම හොන්දට භාවනා කරනවලු මේ ළමයා. ඒ ළමෙන් ගවට බැලුවා මට මොනවක්වත් තේරෙන්නේ නැහැ කිව්වා. ඒ කමඨාන් සුද්ධ කොට මං කිව්වා මේ භාවනා කරන මොනවක්වත් තේරෙන්නේ නැති එක හොන්දම වෙලාව. මොනම දෙයක්වත් අල්ලන්නේ නැහැ. අනේ ස්වාමීන් වහන්සේ ඒක කියන කොටයි දැනගත්තේ අර ළමයා හොන්දට භාවනා කරලු මං හිතුවේ ඒ ළමගේ දෝෂයක් කියලාලු. දැන්නේ මං දන්නේ ඒ ළමගේ හිතට මොකුත් දෙන්නේ නැහැ. ඒ ළමගේ හිත විදිසුදුයි. හැබැයි ඉන්න බව දන්නවා. කම්පන චංචලෙන් දාන්න. ඉතින් මං කෝ අපි කමටහන් දෙන්න ගිහිල්ලා භාවනා කරවන්න ගිහිල්ලා මිනිස්සුන්ට මොනවද මේ කවන්නේ? ඌට තේරෙන දේ, වැටහෙන දේ මොකද්ද කියලා අරගෙන ඕනම වෙලාවෙ නිවන හිතේ කොනක නිවන තියෙනවා. ඌට ඒක විතරක් පෙන්නලා දුන්නොත් ඉතින් අර කට්ටිය කවුරු කියන්නේ නෑ නෑ දසපාරමිතා පුරන්න ඕනේ දාන දීලා තියන්න ඕනේ ත්‍රිවේතික ප්‍රතිසන්දු ලබන්න ඕනේ කියලා මේ ලයිස්ට්වත් දානවනේ විනාසයි අර gedara තියෙනකවත් බාර ගන්න නෑ. මොකද ඌ හිතන මම දෙමලෙක් නේ. මං කොහොමද නිවන් දකින්නේ? ඌත් නම්මඩල් තමයි. ඌත් අපේම මනුස්සකම තියෙනවා මට නම් ෂුවර් සිංහල බෞද්ධයට ඉස්සලා අනික් කට්ටිය නිවන් දකින්න. ඒක නම් මං හොඳට උපකරලා වෙනවා මැරෙන්න ඉස්සලා. මොකද ඒ තරම් පොඩි ළමයි මේක අල්ලනවා. ඒ තරම් කතෝලිකයි මේක අල්ලනවා. ඒ තරම් අන්‍යාගමික අල්ලනවා. මොකද සිංහලයට බැරි මේ සිංහල බුද්ධ ආගම කාලා තියෙන නිසා. මේක ගලවන්න බෑ. මොන જાති කෙරුවත් ගලවන්න ගියාම මට මෙතන ඉඳගෙන ඉන්නවත් දෙන එක නෑ මටත් බෝම්බ ගහයි. මම ඒකයි මේ ලොකෝට හයියට මේ ගොඩනැගිල්ල හදලා තියෙන කොන්ක්‍රීට් දාලා බෝම්බයක් ගැහුවට තැහෙන්න වදින්නේ නෑ. කියන එක නම් කියනවා. කියන එක නම් කියනවා උස්සලා ගහන්නේ පොඩි උන්ලව්වා. උස්සලා ගහන්නේ අන්‍යාගම කැල්ලව්වා. මං හම්බෙලා කතා කරා මේ කොළඹ ඉන්න බිෂොප් චිගේරත් එක්ක. දීපා දීපල් චිගේ නෑ දුලිප් චිම්මයා සාමිත් එක්ක කතා කරා. ඒ මුස්ලිම් කරපු මේ කවුද ඒ ප්‍රොෆෙසර් මේ කිඩ්නි ට්‍රබල් කරන එයා ඒ මුස්ලිම් සභාවෙත් තිනවා කතා කරුවට පස්සේ ඒගොල්ලෝ කියනවා සංස කිසි දෙයකට බය වෙන්න එපා බුද්ධ ධර්ම කියලා උනත් ඕක කරන්න අපි සපෝට් කරනවා අපි අනිවාර්යයෙන්ම ඉන්නවා පිටිපස්සේ අපිට කරන්නත් ඕනේ ওই ටික තමයි ඔබ වහන්සේ මේක මේ අන්‍ය ආගමකට නැතුව කියලා දාන්න ඕනේ ආගම් මුලාවෙන් වෙන්න අපි එනවා මේ හෝල් එක දෙන්නේ කිව්වා කතෝලික පාදස්ලා 50කට ගෙනලා භාවනා කරනවා. ඊට පස්සේ කතෝලික මුස්ලිමයි කියනවා අපිටත් දෙන්න වෙලාවක් අපේ කෙල්ල මොට්ටක් කියලා ඇඳපු ගමන් ඔබ හන්දලා පිටකුට බලනවා. අපේ මිනිස්සු තොප්පි දාගත්ත ගමන් තම්බිලා කියලා අයින් කරනවා. එහෙම කරන්න බෑ ස්වාමීන් වහන්සේ. අපිටත් ඕනේ සමතන කියලා. ඒත් අපි කාටවත් ස්විච්චාවෙන් ආවේ නැත්නම් භාවනාව ගන්න නැහැ. ඔයාලගේ එක මුස්ලිම් කොලෙජ් එකට අපිට ඉල්ලීමක් කරන්න කියන්නේ අපි ඔක්කොටම වැඩි ඉස්සරට ඇවිල්ලා කියලා දෙනවා. අපි මොට්ටක් කියලා දැම්මයි කියලා බලන්න. හැබැයි ඉල්ලීමක් කරුවේ නැත්නම් අපි එන්නේ නැහැ. මම දෙමට කොටින් ගෙනත් දෙන්නම් කිව්වා ඉස්කෝලේ. මම කායි බොහොම සන්තෝසයි. අපි එනවා. ඒ මේ බෞද්ධ මන්දිරේ කට්ටිය ආවා මීගමුවේ. දැන් දවස් 3යි. මම සාමාන්‍ය මිනිසුන්ට බයිනවා මේ දාන දීලා විතරක් යන හින්දා. ඊට පස්සේ කියනවා බෞද්ධ මන්දිරයට තුන් දෙනෙක් ඉන්නවලු පහුගිය ටිකේ කතෝලික මුස්ලිම් කට්ටිය. තුන් දෙනා බුද්ධහම කියලා දීලා ගියානේ. තුන් දෙනා බුද්ධහම කියලා දීලා ගියලු අපිට අපි දන්නේ ස්වාමීන් වහන්සේ මේ මිසු ඒ තරම් මේකට ගරු කරනවා. ඇයි ඔයගොල්ලෝ මේ බුදුහමතුරෝ තියෙන දේ තියේදී දන් දෙති ඉන්නේ කියලා අහනවලු. ඇයි ඔයගොල්ලෝ මෙච්චර බුදුහමතුරෝ කියලා දෙදී කරද්දී දන් දෙදී ඇයි නතර වෙලා ඉන්නේ කියලා අහනවලු. මුස්ලිම් මිනිස්සු ඇවිල්ලා මම කව උඹලට හන මිටි වලින් ගහන්න ඕනේ. මඩු වලින් තලන්න ඕනේ. බුදුහාමුදුර කියලා දීපු පහත්ම දේ අල්ලගෙන නට නට කෑ ගහනවා. තම්බි මිනිස්සු ඇවිල්ලා අහනවා යකෝ බුදුහාමුදුර කියලා දුන්නේ ඕක නෙවෙයිනේ. දා භාවනා කරපන් කියලානේ කෝ භාවනා කරනවා. ඒක නිසා මේක සම්පූර්ණ කන පිට හරවන්න වෙනවා. හරවලි වල manussකම ඉදිරියට ගන්න වෙනවා. එතකොට පෙනෙයි ඔය පේන ඔය කියන කම්පන වේගය හැම වෙලාවෙම තියෙනවා. ඒකේ ඥාන පිළිම කමක් නැහැ. ඒකේ වයසක බාල මුකුත් නැහැ. එතනම හිත තියාගෙන ඉන්න. එතකොට ඒක අපේ හැබෑ නිවහන බවටපත් වෙනවා. අපේ සෙකන්ඩ් නේචර් එක වෙනවා. එතකොට අපිට තේරෙයි අපි හිතගෙන හිටියත් හිතගෙන හිටියත් ඉන්නේ වර්තමාන මොහොතේ කියලා. ඉතින් මේට වැඩි වෙලා ගන්න බෑ විනාඩි 25ක් වැඩිපුර අරගෙන තියෙනවා. උත්තරේ හම්බුණාද ලැසිද? සුම්මයිරි. සුම්මයිරින් ගෝ. නිකන් හිටපන්. ඒකට පොත් තුනක් ලියලා තිනවා මේ රමණ මහරිෂි සම්පූර්ණ ත්‍රිවේදය සුම්මයිරි කියන වචනේ දාලා. නිකන් ඉන්න. සබ්බ පාපස්සා කරනම් කියන එක තමයි මේ කියන්නේ. සබ්බ පාපස්සා කරනම් කෙරුවොත් අකුසලයක් නිකන් හිටපන් අකුසල් නැහැ. හුස්ම ගන්න එපා, දඟලන්න එපා. මේ තියෙන කම්පන වේගය දිහා බලාගෙන ඉන්න කරන දෙයක් නෙවෙයි, කරන දෙයක් නේ. ඒක කෙලින්ම බුදුහාමරොත් එක්ක ඉන්න. ඉතින් අපි හම්බෙලා බලමු තුනට. දැන් එන මෙතේ නැත කරන ධර්ම සාකච්ඡාව සියලු දෙනාටම තෙරුවන් සරණයි